අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ගත කරන්නේ අපේ නිසරණවණේ 85 වෙනි භාවනා වැඩමුළුව අද අපේ සටහන් වෙන දෙවෙනි දිනේ වශයෙන් අපි මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් අපි කියනවා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කියලා ඉතින් පිළිසෙය සම්බන්ධ වෙච්ච නිසා ගොඩක් හඳුනා දීම මම කරන්න යන්නේ අපි ඊයේ වගේම සතිವಾರයේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ලිඛිත ප්‍රශ්න වලින් ඒ වගේම ආරාධනා කරනවා කාට හරි අතර වාරයේදී මත ප්‍රශ්න මාතෘකා තියෙනවා නම් අදාළ එකක් ඉදිරිපත් කරන්නයි කියලා ඒ සඳහා සූදානම් කළා තියෙනවා මයික් එකක්. ඒ වගේම කවුරුහරි කැමති නම් අත ඉස්සලා සංඥා කිරීමෙන් අපිට මේ මයික් එක ලැබලා දෙන්න පුළුවන්. ඒකේ වාර්තාගත කිරීමේ පරිපූර්ණත්වය සඳහායි කරන්නේ. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි ඍජු මහතය ඉල්ලා හිටමු. ලිඛිත ප්‍රශ්න එකින් එක සභාගත කරන්න. අවසරයි පෙහම්දුනි ගත ස්වාමින් වහන්සේ රාත්‍රී නිින්දට යාමට ඇඳේ දිගාවි මම දැන් මෙතන කියා සිතා කය සැහැල්ලු කර ප්‍රකටව දැනෙන දේ බලන විට තප්පර කීපයක් ඇතුළතදී හදයේ ක්‍රියාවන් හා වෙනත් රුධිර ගමනයේ දැනීම් කයේ විවිධ ප්‍රදේශවලින් වරාණතුල විවිධ දිනවලදී වෙනස් විදියට ප්‍රකටව දැනේ. රුධිර ගමනයට සම්බන්ධ නොවන වෙනත් කායික සිදුවීම්ද දැනේ. රෑ නිින්දට යද්දී කල විට බොහෝ බොහෝම ලේසියෙන් ප්‍රකට වේ. නමුත් පරයන්කේදී වැඩි සිදු නොවේ. එම නිසා නිින්දට පෙර සිත කය තුලට ගැනීමේ ප්‍රොද්ද ඇති කරගෙන ඇත. මේ නිසා පරයන්කයට නොයා නිතරම රැයට දරුවන් සමග නිදන විට මේ කර ඇත. ඉස්සර මේ ප්‍රකට වීම පරයන්කේදී ඇතිවද පහු වෙනකොට ඇඳේ නිදාගෙන භාවනා කරන්න ඇත් කළ විට මේ ඉක්මනින් ප්‍රකට වන නිසා නිසාදෝ ඒකට පුරුදී ඇත. මේ නිසා හුස්ම බැලීම මගහැරී ඇත. පරයන්කේ සිට හුස්ම බැලුවත් විගහින්ම හෘදේ හා රුධිර ගමනේ ක්‍රියාවාන්ම ප්‍රකට වෙන නිසා හුස්ම මගහැරේ. ප්‍රකට දේ ගණන් නොගෙන හුස්මට හිත යොමු කරන්න හදන විට හිත සිතුවිලි වලට යයි. සමහර විට ඒ මට මගේ හුස්මේ විවිධත්වයෙන් වරන් සමාන විවිධත්වයෙන් ප්‍රකට දෙයකින් දකින්නේ නැති නිසා වෙන්න ඇති. නමුත් රාත්‍රී නිින්දට යන විට තරම් හොඳට කය ප්‍රකට වීමක් පරයන්කේ නැති බව සංසන්දනාත්මකව කිව හැකිය. මේ ගැන ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිවන් සප ලැබේවා. අවසරයි සම්මාංශ. ඉතින් මේ ගැන හිතනකොට මට හිතෙනවා මෙහෙම මේකට නිදර්ශනයක් සහ අදහසක් ඉදිරිපත් කරන්න සමහර කොච්චර ගැළපෙයිද දන්නේ නැහැ. මම කැමැති අවධානය යොමු කරන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ਸਰවචනාස්කි පරිණරණයෙන් පස්සේ හෙට පැවැත්වෙන ධර්ම සංගායනාවට ලොකු අභියෝගයකට මුහුණ දුන්නා. මහකාශ්‍යප මහරතන් වහන්සේ 499ක් සුදුසු සුතදර විනීත ධර්මදර ස්වාමීන් වහන්සේලා 499 තෝරලා ආනන්ද ආමරණ මතක් කරලා කිව්වා ඔබ වහන්සේ නැතුව මේ ධර්ම සංගායනා කරන්න බෑ බුදු දානංශගේ ආගිය තොරතුරු ගොඩක් දන්නේ ඔබ වහන්සේ නමුත් ඔබ වහන්සේ ඇතුව කරන්න බෑ ඔබ වහන්සේ සම සෝවාන් එනිසා හේතු දෙවෙනි ඉස්සලා රහත් වෙන්නේ කියලා. අද කාලේ වගේ නෙමෙයි ඒ කාලෙත් මේ වගේ ටාස්ක් එකට වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ අදත් කට්ටිය වාඩි වෙන්නේ සෝවන් වෙඤ්ඤම් කියලා හිතාගෙන. ඒ වගේ දත් තිබිලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ ගෞරවයෙන් යුක්තව සක්මන් කරනවා පරියංගකට යනවා. සක්මන් කරනවා පරියංගකට යනවා. එnde එnde එnde හිත විශ්සෙනවා. හොඳට ඕම තීන්දුව කරා හෙට උදේ වෙනකොට මට කොහොමඩක් කර රහත් වෙන්න බෑ. ධර්ම සංගාණයට යන්න හම්බ වෙන්නේ නැහැ. ආතතිය වැඩි. කරගන්නම නැතන කියලා ඇඳට ගිහිල්ලා හාන්ස් වෙනකොට හිත විස්්‍රාම වුණා රහත් වුණා. හිත විස්්‍රාම වෙනකොට හතර ඉරියව්වෙන් තොරව එමෙ ඇලවෙනකොට කොට්ටෙට හිස යන්න කලින් පාදයෙන් කකුල් දෙක පොළවෙන් ඉස්සෙනකොට ඉරියව් හතරකින් තොරව ඉඳගෙනත් මේ හිටගෙනත් නෙවෙයි නිදාගෙනත් නෙවෙයි ගමන් කරමිනුත් නෙවෙයි රහත් වීම සිද්ධ වුණා. ඒ නිසා අපේ හිත කොතනයිද නිදහස් වෙන්නේ කියන එක අපිට කොහොමඩක්වත් අයිති නැහැ. ඒ නිසා මතක තියාගන්න කොයි වෙලාවෙත් අපාය යන්නත් පුළුවන් කොයි වෙලාවෙත් නිවන් දකින්නත් පුළුවන්. හිතාමතා කරන කිසිම වෙලාවක හිත නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනවා කියන එක නොකල යුත්තක් කියලා සමහර ඇත්තෝ මේ මූල ධර්මයේ ඉඳගෙන කතා කරනවා. අපි මේ සුදු ඇඳගෙන, සිල් අරගෙන, සිල් පිරිසක් මැද ඉඳගෙන ඉතින් තටමනවා. ඒ වෙනත සක්මන් කරන තටමන. ඒ තටමන කිසිම වෙලාවක හිතේ නිදහසක් නැහැ. ඉන්දියාප් ඇමරිකනා වගේ දෙපැත්තෙන් තද වෙලා තියෙනවා. නමුත් වාසියක් තියෙනවා. එහෙම කර කර ඉන්න වෙලාවක සිල් ඇඳගෙන මේ ඉඳදී සිල් පිරිසක් අතර මේ ඉඳදීම පරියන්කෙදීමත් සමහර විට අහම්බෙන් කරලා කරලා කරලා පුරුදු වෙච්චාම අර අම්මා අම්මා ගොඩ කොට දුවන කියලා පෙන්නට පස්සේ ළමයා නිදහස් වෙනවනේ. ආව බය වෙලා දුවන දුවන කියලා ඔගේ පැලසට රිංගපුවාම නිදහස් වෙනවනේ ඒ වගේ අපේ හිත පරියන්කේදී නිදහස් වෙන්න ඉඩ තියෙනවා සක්මනේදීත් වෙන්න ඉඩ තියෙනවා නින්දට ගිහිල්ලා නින්දට යන වෙලාවෙත් නිදහස් වෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒක නිසා මේකේ පේන්න තියෙනවා ඉල්ලුවොත් දෙන්නේ නැහැ දෙන්නෙම නැහැ ඔය කරබන දෙ ලැබෙනවා ලැබෙච්ච නැති වෙන සිතා කියලා නිදාගත්ත ගියාම මේෙන් gediy piti මම බේරෙනවා හැබැයි එහෙම වෙන්නේත් නැහැ මිත්‍යා දෘෂ්ටිකෙකට එහෙම වෙන්නේ නැහැ සුතේ නැති භාවනා කරපු නැති මේකේ ಗುಣ නොදන්න කෙනාට වෙන්නේ නැහැ වෙනම ඇති අඳුරන්නේ නැහැ ඒ නිසා අපි අවශ්‍ය දේ කටයුතු කරන්න ඕනේ හේතු සම්පාදනය කරන්න ඕනේ හැබැයි බලාපේක්ෂාව තියෙනකන් හේතු ලැබෙන්නේ නැහැ ඵලය ලැබෙන්නේ නැහැ නිසා බලාපේක්ෂාවෙන් තොරව හේතු සම්පාදනය කරනවා කියන එක ටිකක් අමනුසයි මනුෂ්‍යයා ගැන බුදුහාමුදුරුවෝ සඳහන් කළ තියෙන්නේ අත්හට පඤ්ඤා අසුචි මනුෂ්‍යා මිනිස්සයා කරන හැම දෙයක්ම අර්ථයක් හදාන කරන්නේ ඒ තරම් කක්ක අසුචි මිනිස්සයාගේ වැඩ. පොළේ පළපරෝජනයක් ඉල්ලගෙන වැඩ කරන හැම එකක්ම අසුචි කියලා තියෙනවා. මොකද මේ පළපරෝජන ලැබෙන්නේ තණ්හාවෙන් මාන්නෙන් දික්කියෙන්. කිසියම් අපේක්ෂාවකින් තොරව මේක බුද්ධ කෘත්‍යයක් වතක්. ත්‍රිවිධ උපස්ථාන කිරීලක් අම්මාරපට උදව් කිරීලක් වගේ කටයුතු කෙරෙනකොට හිතෙන දාසය. ඉතින් ඒක අමුතුම කලාවක්. අද එන්නේ එන්නේ දිනු වෙන්න වෙන්න රාජධානි වලට යන්න යන්න අගනුවර වලට යන්න යන්න ඔය තදේ විහිම් පටවගත්ත කරේ තියාගත්ත විය ගහක් වගේ මුතුම ඇදිල්ලක් හදිනවා. හැබැයි එහෙම කෙරුණා නිදහසම් වෙච්ච ගම එක පාරට තේරෙනවා මේ මොනවාක්වත් නොකර නිකන් ඉඳිල්ලෙන් තමයි මේක ලැබෙන්නේ. නමුත් ඒක ලැබුණාම මේක අවබෝධ කරගන්න එක සමාදම් වෙන්න ඒකට එළඹ වාසය කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා මේ වගේ භාවනා සම්පූර්ණ තාර්කික ක්‍රමවේදයක් ප්‍රතිපදාවක් වුණාට ප්‍රතිඵලය සම්පූර්ණම තාර්කික අහම්බයක්. ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් ඉලෙක්ට්‍රික් කියලා. ඉදපු ගමන් සිද්ධ වෙනවා කියලා නෙවෙයි. මහසිසයද ස්වාමීන් වහන්සේ මතක් කරනවා අකුණු ගහන වෙලාවක අහස දිහා බලා ඉන්නකොට තව පොඩ්ඩකින් අකුණු ගහයි කියලා කිසිම ලකුණක් අහසේ පහළ කරන්නේ අකුණු ගහලා චිත්තක්ෂණයකින් මෙතන අකුණු ගැවුවා කියලා පෙන්වන්නෙත් නැහැ. අකුණු ගහන දිහා බලන හිටියොත් විදුලි ඡාපයේ හැඩේ බලන්න පුළුවන්. ඊට කලින් බලලා ඇස් වෙන්නත් බෑ. බලලා ඉවරනාට පස්සේ අකුණු ගියාට පස්සේ බල්ල වැඩකුත් නැහැ. ඒ නිසා බල ප්‍රයෝජන ලැබීම බලාගෙන ඉන්නකොට අකුණක් ගහනවා ගහනකොට විදුලි ඡාපයේ දකුණ සිට උතුරට දුවනවා මෙහෙම මෙහෙම යනවා කියලා ඒක දැක්කා වගේ දෙයක්. තව කෙනෙකුට ආන්න බලන්න අතන කියනකොට ගිහිල්ලා ඉවරයි. ෆොටෝ එකක් ගන්න කැමරාව හදාගන්නකොට ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ නිසා මේකේ තියෙන මේ අහඹු ගතියට සිංහලෙන් කියන්නේ තිරියන් වෙනවයි කියලා. හිතාමතා කත කරන හැම වෙලාවකම නා කියලා. තඩවන හැම වෙලාවකම නා කියලා. ආතති ඉන්නවා කියන්නේම නා කියලා. තිරියන් වෙන්න නම් පොඩි දරුවෙක් ලැබුණොත් කනවා මధుරේ කමනොත් මధుරේ කයි. කරපොත් එකව කරපොතකයි. ඌට කිසිම ගාණක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම පුදුම නැවුම් බවකින් ආතතියකින් තොරව ඉන්න. ඒ නිසා නිින්දට යන වෙලාව සමහර ලාවට ඇඟමුදාහල මොහොතක් වෙන්න ඇති. ආතතිය නැති වෙච්ච වෙලාවක් වෙන්න ඇති. එතකොට අර කයේ තියෙනවා බොහෝම ලස්සනට පේනවා. එතකොට වාඩි වුණාට පස්සේ හොයා යනවනේ. කෝ ආනාපානේ, කෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව හොයනකම් අඹ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක දිහා බලන්න ඕනේ පිටකෙනෙක්ගේ කයත් දිහා බලනවා වගේ. එහෙම නැත්නම් මේ ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව නිගණ්ඩාසෙන් රජ කියන මම දැන් ඉඳගෙන ඉන්නකොට කොහොමද දන්නේ මම සක්මන් කරනව නෙවෙයි කියලා. කොහොමද දන්නේ මම හිටගෙන නෙවෙයි කියලා. කොහොමද මම සැතපීලා නෙවෙයි කියලා. මොකද හොඳටම දන්නවනේ ඉඳගෙන ඉන්නවා කියන්නේ සක්මනක් නෙවෙයි පරියන්ක ඉඳ හිටගෙනත් නෙවෙයි නිදාගෙනත් නෙවෙයි කියලා. මේක කාටද කියන්න උත්සාහ කරන්න බෑ. මම ඉඳගෙන හොඳටම ෂුවර් මට ඉඳගෙන ඉන්නවයි කියලා. අපිට ගීතාගේ සක්මන නෙමෙයි පරියන්ක ඉඳ ඉඳගෙන ඉන්නව නෙවෙයි නේද? ඉඳගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? කියන්න වචන නැහැ. මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එකට හිත අවදි වුණා නම් කියන්න වචන නැහැ. අන්න ඒ වගේ හැම වෙලාවෙම මේ ඒ මුස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල් වල මේ කතෝලික මිනිස්සුන්ගේ ගෙවල් වල උළුස්සේ ඇතුල් පැත්තේ උළුස්සේ කඳේ ලියලා තියෙනවලු ඊගාව අමුත්තා දෙවියන් වහන්සේ විය හැක. ඒ නිසා කාටවත් එන කෙනෙකුට ඵලයන් කියන්න එපා. ඊගාවට එන්න දෙයයන් ආසෙ වෙන්න ඉඩ තියෙනවා. ඒකට ගියතර ඉන්න මිනිහට පේනවා උඩවස්ස ගහලා තිනකොට ඒ නමුත්තට ඵලයන් යන්න මට එපා කියන්න එපා. මොකද දෙයයන් ආසෙ වෙන්න ඉඩ තියෙනවා. නිසා කොයි වෙලාවෙ අපිට අපි කරන භාවනාවේ ප්‍රයෝජන ලැබෙයිද කියන්න බෑ. එකක් කියත හැකි හිතපු වෙලාවකට නම් ලැබෙන්නේ නෑ. එහෙම ගණිතන කරන්න පුළුවන් ඉල්ලුම සැපෙමණියක් මේක නෑ. නිසා කල යුත්තකරනද ගුරු පන්දි ස්වාමීන් වහන්සේ කියන්නේ හේතු සම්පාදනය කරන්න ඵල අපේක්ෂාවෙන් තොරව. ඒකට දෙයියොත් වඳිනවලු ප්‍රඥෙත් වඳිනවලු බුදුහාමසු කියනවා. බුදුහාමසු කියනවා මේ කජ්ජනීය සූත්‍රයේදී නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනා විජානාමි යස් යම්පිනිසාය ජහයති. දියෝ ප්‍රඥේ වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. නමෝ තේ පුරිසුත්තම ඒ උත්තම පුරුෂයාට নমස්කාරය වේවා. මේ මනස භාවනා කරන මොකීරද කියලා දන්නේ නැහැ. යසතේනා විදානාමි යම් පිනිසයිද ඇයි මේ භාවනා කරන්නේ මොකටද කියලා දන්නේ නැහැ හැබැයි අම්මුතරලා ඉපාත අතැල දාලා වස්තු භෝගය පතර දාලා ගේකල් අතැල දාලා පූර්ණ කායින භාවනා කරනවා මොකීටද කරන්න කියලා කාටවත් තේරෙන්නේ එහෙම කෙනාට දෙයිය කරකොල අතෑරියා බ්‍රහ්ම කරකොල අතෑරි වගේ ඈත ඉඳලා වඳිනවා මේ දෙයටයි භාවනා කරන්න කියලා දන්නවනම් ඌ බිස්නස් කාර්යයක් විතරයි ඒකේ භාවනාවක් නැහැ යමක් අපේක්ෂා කරලා භාවනා කරනවා ඉල්ලුම සමේ නීති විතරයි ඉතින් කරලා කරලා තමයි මෙතෙන් යන්නේ. මම දන්නේ මේ මට මේ කාගෙන ඉන්නකොට හිතිච්ච හිතවිල්ල. ඉතින් ඒක නිසා නින්දර ගියාට පස්සේ දැනෙන නාඩි වැටෙන එක, ලේකමන් කරන එක, වර්ධි වස්තු දැනෙන එක සතිය බව බාර ගන්න. පරියංගට ගියාට පස්සේ තමයි දැනෙනවක් තියනනේ. ඇවිදිනවා නෙවෙයි, හිටගෙන ඉන්නවා නෙවෙයි, නිදාගෙන ඉන්නවා නෙවෙයි, මම ඉඳගෙන ඉන්න කොහොමද දන්නේ? ආයකට ලකුණු පෙන්නන. ඒකට පෙන්නන මේ පොළවේ ගැටෙන හැටි, එහෙම නැත්නම් බර ගති, රස්ණීය ගති, නාන මේ හැම දෙයක්ම මනස් විකාරයක් වෙන්න ඉඩ තියෙනවා. නින්දදී අපිට ඉඳගෙන ඉන්නවා කියලා දැනෙන්න ඉඩ තියෙනවා. කොහොමද දන්නේ මේක මනෝ විකාරයක්ද මේක සත්‍යද කියලා? අන්නේ සත්‍යක්ෂණයේ සඳහා දැකපු දේ නැවත නැවත දකින්න ඕනේ. දැක්මින් දැක්මින් ඉන්නවනම් පරියන්කේදී ආනාපානේ නොලබුණාට සත්‍ය පිහිටන්න ඉඩ තියෙනවා. කොහමද මේ තොරතුරු මම හිතනවා අවංකව ඉදිරිපත් කරපු තොරතුරු ටික. ඒක නිසා මේක දිගට උනන්දු වෙන්න ධෛර්යමත් වෙන්න මේ වගේ කාරණා පිළිබඳ පටලැවෙන අයගේ සැකදුරු කරගන්න හොඳ ප්‍රකාශයක්. ඒ නිසා පලාපේක්ෂාවෙන් තොරව කොහොම හරි කයේ හිත තියෙනවා නම් ඒක ලොකු දෙයක් කියලා හිතලා ඒක ලැබිච්ච ජයග්‍රහණයක් කියලා ඉදිරියට යන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන්නේ පළමු වතාවටයි. මම වම දකුණ වශයෙන් මෙනෙහි කරනාත් ගමන් ගමන් එසවීම යැවීම තැබීම යන ක්‍රියා බලා සිටීමි. පැය භාගයකින් පමණ මේ ක්‍රියා තුන ප්‍රකට වැටුණු අතර යැවීම අනෙක් ක්‍රියා දෙකට වඩා ඉතා දීර්ඝ බව වැටහුණි. පාවෙන බවක් සමග බැලන්ස් නැති ගතියක්ද වැටහිනි. මේ දැනීම බිඳුනි. මේ ආකාරයට කීපතාවක් සිදුවිය. මා මේ භාවනාව නිවැරදිව කරනවා ආදයි කරුණාවෙන් පහදා දෙන්න. නිර්වාණ සරණයි. මේ දැනීම බිඳු නිද මොකද්ද කියලා තියෙන වාක්‍යය තේරෙන්නේ මේ දැනීම බිඳු නිද මිදු නිද මොකද්ද? බිඳු නි. බිඳු නි. විඳිනවා. ඔය ඒ වගේ වචන පැටලුණා මට තේරෙන්නේ නැහැ. විඳිනවා කියන්නේ විඳිනවා නෙවෙයි විඳිනවා කියන එක. ඉතින් ඒ කියන්නේ හොඳට මේක උරු වෙලා අනායාසයෙන් යැවීම කරනකොට ඒ යැවීම කරන පාදය නිකන් පුළුන් කෑල්ලක් උලගේ ගහගෙන යනවා වගේ කැඩිච්ච සරුංගලයක් උලගේ අරගෙන යනවා වගේ යනවා මිසක් මෙහෙවීමක් නැහැ. ඒක මේ ඔට්ලොසු බට්ටෙක් පෑදෙනවා වගේ යනවා. එතකොට පාලනිකෙන් තොරව මේක ආශයන්තරාවක් වාතය කපාගෙන යනවා වගේ තේරෙනවා. එතකොට පේනවා මේ කටයුත්ත කරන්නෙක් නැහැ. නමුත් දකින්නෙක් ඉන්නවා විඳින්නෙක් ඉන්නවා. එතකොට අපි කියනවා අනායාසයෙන් කටයුත්ත සිද්ධ වෙනවා කියලා. ඒ වගේ හුඟක් සක්මන් කළ සක්මන්ට උරු වෙලා නිසින්ින්ද සක්මන් කරන මේ ඉසවීම සිද්ධ වෙනවා කලින් කරපු විධානයකට එසට අලිය කොටයක් උස්සනවා වගේ දොබකරයක යමක් උස්සනවා වගේ මේක ඉසවීමක් තේරෙනවා එතකොට මට තියෙන යුතුයකම තමයි මේ ඉසවීමේ ක්‍රියාවලිය දකිනවා මිස විඳිනවා මිස මම ඔසවමි කියන කතාව නෙවෙයි තියෙන්නේ. වගේම පාත් කරන වෙලාවෙදි දොබකරයකින් කොටයක් පාත් කරනවා වගේ එරකින් පළකට ගලක් වැටෙනවා වගේ මේ කටයුත්ත සිද්ධ වෙනවා. ඉතින් ඒක වෙන්න සක්මණේ විනාඩි 35 40 පණින්න ඕන. මුල් ටිකේදි මේ කරන්නෙක් ඉන්නවනේ. යවන කෙනෙක් ඉන්නවා, ඕසෝන කෙනෙක් ඉන්නවා, තටමන කෙනෙක් ඉන්නවනේ. ඉතින් එකම තැන බොහෝ දවසක් සක්මන් කරලා සක්මන ගෞරවයෙන් ඒක කරනකොට කෙරෙන්න ඇරලා පැත්තකට දාලා තමම ඒක දිහා බලා ඉන්නවා වගේ වෙනකොට තමයි මේකේ ක්‍රියාවලිය තුල කරන්නෙක් නැති වුණාට විඳින්නෙක් ඉන්නවා. අන්තිර වනෝර සක්මන කෙලවට ගිහලා එකපාරට රූප බලන්න හිතෙනවා. මම හිතාන ගියා නෙවෙයි. නැත්නම් එතන බැලීමක් සිද්ධ වෙනවා. සතියෙන් හිටමු නැති කෙනෙක් හිතන්නේ මගේ හිත හරිම කඩප්පුලි කොච්චර හිවත් එක තැනක හිටින්නේ නැහැ බලන්නකෝ මේකෙන් හිත පිට ගියානේ කියලා හිතෙනවා. නමුත් මම කරපේක නෙවෙයි. ඒක සිද්ධ වෙච්ච එක. දැන් මම කකුලේ නෙමෙයි හිත තියෙන්නේ රූපයකට ගිහිල්ලා හොඳට බලන්න පුළුවන්. මගේ සැලසුමක් නැතිුණාට රූපෙට ගිහිල්ලා රූප රස වින්දනයත් කරනවා. පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඕකට තමයි අනාත්මයි කියලා කියන්නේ. මගේ නෙවෙයි, මම නෙවෙයි. මගේ ආත්මේ නෙවෙයි. හැබැයි දැක ගන්න පුළුවන්. දැක්කලා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි සංඥාව බැලුවොත් ලොකු සාන්තියක්. අයියෝ මට පාලනේ කිලි වුණා මේ මොකද වෙන්නේ කියලා ඉසాత බඳගෙන අඬන්න ගියොත් heart attack වුණත් එන්න පුළුවන්. මේකේ ඕන තරම් කෙලෙස් උපදවන්න පුළුවන්. ඒ නිසා කොඩාවක් කල් කරලා මේ කෙරෙන දේ වලින් මේ අහ කැන නයි ඔඩක් වේදාන කනවා කනවා කියලා නටන්න එපා. අපි මේ දවසේ කෙරෙන වැඩවලින් 90 ගාණක් විතර කොරනවට වැඩිය කෙරෙන දේවල්. අපි කතා කරන දේවල් කොහොමද සැලසු කරපුවා නෙවෙයි අය හොඳයිට කරන කතා. අපිට එන ඉතුරුෙන් 90 ගාණක් අයහල යන වල්පල් හිතවිලි. මේ සේරටම පශ්චාත්තාප වෙනවා භාවනා නොකරන කෙනා. භාවනා කරන එක දැනගන්න මේ ටික විතරයි මම කරේ. ඒකට මම වග කියන්න ඕන. නමුත් මේ ඔක්කොම කෙරෙන දේවල් කියලා දැන් මේ වගේ වචන පාවිච්චි කරන විඳේනවා. දැනෙනවා. පේනවා. ඇහෙනවා. හිතෙනවා. ආන්නේ විදිහට සකර්මක ක්‍රියා වෙනකොට අකර්මක ක්‍රියාවලින් වාර්තා වෙන්න පටන් ගන්නවා. තමන් දකින්නවා සිද්ධ වෙන බව. කරන, කෙරෙන, දකින, පෙනෙන, ආහන, ඇහෙන, විඳින, විඳෙන ඇතර මේ සකර්මක වචන භාවිතා වෙන්නේ අපි. ඒ තරම් මම ඉස්සර වෙලා මම කරමි කියන වාක්‍ය තමයි වැඩේ යන්නේ. ඒක නිසා අකර්මක භාෂාව හරීම කාව්‍යයි. කාලයට අහුවෙන්නේ නැහැ, දේශයට අහුවෙන්නේ නැහැ. සකර්මක භාෂාව හරීම කොරසදී. ඉතින් අපි හැමදාම කතා කරන සකර්මක භාෂාවෙන් ඉතින් භාවනා කරන කමටහන් සුද්ධ කරනකොට හුඟක් වෙලා තියෙනවා මම රූපයක් තියා බලනකොට මට පේන බව දැනෙනවා. සක්මණ යනකොට කේරෙන බව තේරෙනවා. ඒක කරලා කරලා කරලා පුරුදු වෙලා. ඉතින් මේ විදිහට බලන්න මුළු සක්මණේම ඔක්කොම මේ විදිහට දකින්න බෑ. ඔක්කොම එකලස් වෙච්ච ලාවට තමයි වරින් වර සිද්ධ වෙන්නේ. අන්න ඒක වැඩි වීම සඳහා යමක් කළ යුතුද ඒ දේ කරන එකයි යෝගාවචරගේ යුතුයකම. ඒකට අනුග්‍රහ කරලා මෙවැනි ගතිය වැඩියෙන් කරනකොට තමයි ලදරු මනසක් ඇති කෙනෙක් සීතුවෙන දිහා බලනවා කිසිම විනිශ්චයකින් තොරව. හරිත් නෑ වැරදිත් නෑ කියලා. එතකොට පේනවා මොනවා මෙහෙම වුණත් හිත කෙලෙසෙන්නේ නෑ. මේක හරි වැරදි මැන්නොත් තමයි කෙලසීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක තව නැවත නැවත දැක ගන්න සිද්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් Tamande හිතෙනවනම් අන්න ඒ ටික කරන්න කියන එක තමයි රමඩාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ගත්කට ස්වාමීන් වහන්සේ වහන්සේ ඊයේ දින ධර්මදේශනාවේ සඳහන් කළ පරිදි තමුන්ට වඩා ශීලයෙන් සමාධියෙන් හා ප්‍රඥාවෙන් හීනයි හැඟෙන පුද්ගලයෙකු තමුන්ට අනවශ්‍ය ලෙස අවවාද දීමට පෙළඹෙන අවස්ථාවකදී එසේ ප්‍රතිචාර දැක්විය යුතුද නොයසේ නම් ප්‍රතිචාර නොදක්වා සිටීම සුදුසු වන්නේද? කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරොග් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමි. මේකට සර්වචනanse පාවිච්චි කරන වචනේ තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ඒ කියන්නේ අපන්නක ප්‍රතිපදාව කියලා. කවුරු ඇවිල්ලා මට උපදෙස් දුන්නත් විරුද්ධ වෙන්න එපා. ශිල්වන්ත වෙන්න පුළුවන්, සම වෙන්න පුළුවන්, උතුම් වෙන්න පුළුවන්. ලැබෙන උපදෙස් ටික එන්න අරින්න. ඒකට මේ ඔයා ඔහොම කතා කරන්න එපා, ඔය වචන පාවිච්චි කරන්න එපා, ඔයා කවුද මට කියන්නේ කියලා ඒ විරුද්ධ වෙන්න ඕන කමක් නැහැ. ලැබෙන තොරතුරු බලන්න සාධනීය මේ විවිචන ජයස් දෙකක් තියෙනවා. ආස්තික විවේචන සහ නාස්තික විවේචන. හැදෙන්න ගන්න පුළුවන් විවේචන જાතියක් තියෙනවා. කට කහනවට දෙන විවේචන වර්ගයක් තියෙනවා. කට කහනවට දෙන විවේචන වලට හැප්පෙන්න යනවයි කියලා කියන්නේ අසුචි ගෑවිච්ච ඌරෙක් එක්ක සිංහය කණ්ඩු කරනවා. ඌර යන්නේ සිංහයා යන්නේ ඌරත් එක්ක රණ්ඩු කරන්න. මොකද ඌ අසුචි ගාගෙන ඉන්නේ. බයට නෙවෙයි. කැතට. සිංහයා රණ්ඩු කරන්න පුළුවන් ඌර දෙකට කඩන්න පුළුවන්. ගහන යන්නේ නැහැ. මොකද ඌ අසුචි වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ තමයි කවුරු හරි දෙනවනේ ආ බොහොම හොඳයි. බොහොම ස්තුතියි කියලා. දැන් ඒකට කියන්නේ අවන් අපන්නක ප්‍රතිපදාව. නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව. ඒකට සාමිච්‍ය ප්‍රතිපන්න කියලා කියනවා. අරණ ප්‍රතිපදා කියලා කියනවා. ඔය අපන්නක ප්‍රතිපදා අවිරුද්ධ ප්‍රතිපදාව. මේක ඕනම තැනක ඕනම කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන් එක කිසි කෙනෙක් හතුරෙක් කරගන්න එපා. හැබැයි කවුරු හරි කියනවා මම මේ දෙන උපදේශ ඔබ කරන්න ඕනේ කියලා ඒක උපදේශයක් නෙවෙයි ඒක දඬුවමක්. කාටවත් බෑ එහෙම ඔබ මේ දේ කළ යුතුයි කියලා කියන බුදුහාමුදුරුවත් කවදාකවත් කාටවත් කියලා නැහැ. දන්න කෙනෙක් කියන්නේම නැහැ. එචා කීතයි කවකට උපදෙස් දෙන්න පුළුවන්. යෝජනා කරන්න පුළුවන්. නමුත් මම ඒ කළ යුතු නොකළ යුතු බව කිව්වොත් ඕගොල්ලෝ අපිට කියාවේ වංචා විච්ච පත්‍රයක් කියවන්න කියලා. ඒකේ ළමා පිටුව කියවන්න කියාවි නැත්නම් කාන්තා පිටුව කියවන්න කියාවි. කාටවත් පුළුවන් එහෙම කියන්නේ. වංචා විච්ච පත්‍රය දෙන්නේ කියවන්න ඕනේ කටින්. අපිට කියවන්න ඕනේ නැහැ. ඒ විදිහ උපදෙස් දෙන්නේ කියන්නේ. වරද්ද ගන්නත් එපා. මොකද මේ මිනිස්යාට හුඟක් කලකට සුදුසීල හරි මාන්නකාරයි. හරියට අපි ඒ එතනම අත්උත්තර දෙන්න කියලා විවේචන කරන්න කියලා කටවර්ධ ගන්නවා. කරගෙන ඉන්න එකයි තියෙන්නේ. අසුචි වලකින් නැගිටලා ආපු ඌරෙක් එක්ක රණ්ඩු කරන්න යන සිංහෙක් වගේ දන ගන්නවා. ඌර කියනවා බලවන්න වරයකෝ ගහගන්න. සිංහ නෑ වුණා වගේ ඉනවා ගහගත්තොත් ගහගන්න වෙන්නේ අසුචිත් එක්ක. ඒ වගේ හරියට ඒ බුදු පඬිසාංශ කියනවා මේ ඒ නාස්තික විවේචන වලින් පිටිලා තියෙන්නේ පුවත්පතයි, රේඩියෝ එකයි, ටෙලිවිෂන් එකයි මේ කට කතායි. උද්දී ඉඳලා හැන්ද වෙනකම් විවේචන. එනි මෙව අහන අපිත් නිකම්ම උරොත් එක්ක රණ්ඩු කරනවා. අසුචිත් එක්ක රණ්ඩු කරන්නේ. ඒවට නෑ වුණා වගේ හිටපුවාම සත්පුරුෂයා කවදාකවත් එම් පැන පැන උපදෙස් දෙන්නේ නැහැ. එයා ළඟට ගිහිල්ලා බැඳින්න ඕන උපදේශයක් ගන්න. අසත්පුරුෂයා පැන පැන උපදෙස් දෙනවා. එතකොට ඒකෙන් අල්ලගන්නත් පුළුවන්. අසත්පුරුෂයා කවුද? හැබැයි අල්ලගත්තට අඟවන්න එපා උඹ අසත්පුරුෂයයි කියලා. ඉතරි දවන්නත් එපා. ඒකට දෙන ප්‍රතිපදා කියන්නේ අරණ ප්‍රතිපදා, අපන්නක ප්‍රතිපදා, අවිරුද්ධ ප්‍රතිපදා, සාමීච ප්‍රතිපන්න ගතිය. අපි ගොඩක් වෙලාට ඒවට උත්තර දෙන්න කියලා තමයි හතුරු හදාගන්නේ. ඉතින් ඒ නිසා නිතර මේ අපන්නක ප්‍රතිපදා ළඟ තියාගන්න කාටවත් කියන්න බෑ අපන්නක ප්‍රතිපදාව නෝන්ජල් කියලා. කාටවත් කියන්න බෑ අපන්නක ප්‍රතිපදාව බය අඩුයි කියලා. මොකද ਸਰවචන්නාංශය උගන්ලා දෙන පළවෙනිම ජාතකයේ අපන්නක ජාතකය. බලන්න එදා බුදුරජාණන්සේ බීරිච්ච හැටි අපන්නක ප්‍රතිපදාව නිසා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරමින් භාවනා කරගෙන යද්දී සිතට වෙනත් චේතනා අරමුණු වෙන විට එය මගහැර මුල මැදාග යනුවෙන් ආශ්වාස ප්‍රශ්වාස හඳුනා ගැනීමට උත්සාහ කරමි. එසේ කිරීම සුදුසුදයි පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. මේකේ ඉස්සලා කියපු ප්‍රශ්නටත් ආදාළයි. ඒ කියන්නේ අපිට හිත නිතරම නීවරණ ටික රණ්ඩු කර කර ආනපාන ඉස්මතු කරන්න හදනකොට නැත්නම් ආනපාන රජ කරවන්න හදනකොට ආනපානේට මනස්කාර යොදවන්න හදනකොට ආනපානේ විස්තර හොයන්න යන්න එපා. දල වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස දෙක විතරක් බලන්න. එතකොට අපි කරන්නේ මෙහෙන් වේදනාව දැනෙනවා, මෙහෙන් ශබ්ද දැනෙනවා, මෙහෙන් හිතවිලි දැනෙනවා, එහෙන් මෙන් ඇවිල්ලා කරදර කරනකොට ආනපානේ විස්තර බලන්න මේ යන්නේ. දල වශයෙන් ආනපානේ ඉස්මතු කරගන්න ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හෝ ගන්නවා හෙලනවා කියලා හෝ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් ඉස්සෙල්ලා ආනාපානෙ යාලු කරගත්තට පස්සේ තමයි ඒකේ අස්තර විතර අලගිය මුලගිය ව්‍යංජන අනු ව්‍යංජන බලන්න. මේ රණ්ඩුවේ ඉන්න වෙලාවේදී අස්තර විතර බලන්න යන්න එපා. එතකොට දෙකම නැති වෙනවා. ඒ වගේම සක්මන් කරනකොටත් සක්මන්ට ඉඳගෙන ඉඳලා සක්මන්ට ගියාට පස්සේ සක්මන්ට හිත බඳගන්නේ කොහොමද? වම දකුණු වශයෙන් මෙනී කළා විතරයි. ඒක ඔසවන යවන තබන වශයෙන් සවිස්තර වශයෙන් යන්නේ නැහැ. ඒකට හොඳම නිදර්ශනය තමයි වාහනයක් ස්ටාර්ට් කරාට පස්සේ 3rd gear එකෙන් පික් කරන්න යන්න එපා. ෆස්ට් ගියර් එකට දාලා ෆස්ට් ගියර් එකෙන් සෙකන්ඩ් එකට දාලා සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට ගියොත් නම් යන්ත්‍රයට ලේසි. පටන් ගන්නකොටම පික් කරන ගත්තොත් එමේ ලොකු ගියර් එක එන්ජින් එක නොක් කරනවා. ඉතින්ම කන්දක නම් තියෙන්නේ කරන්න බෑ. ඒ නිසා බුදුජානකසේ අනුපූප ශික්ෂා අනුපූප කිරියා අනුපූප පටිපදා කියලා මේ වගේ රණ්ඩුවක් කරන වෙලාවක බාධක ධර්ම තියෙනකොට පළවෙනියම දේ රළු දාල ආශ්‍රද ප්‍රසවාසයේ ඉස්මතු කරගැනීම විතරයි. ඒකේ මුලමදාක බලන්න ඒක කරන්න බෑ. ඉස්ලාම ආනාපානිය අරගෙන ඊට පස්සේ ආනාපානයේ වෙනවයෙන් බාධායෙන් වෙන්වරලා මූණට මූණ විස්තර දකින්නකොට තමයි විස්තර බලන්නේ ඒක දීර්ඝාගම දීකං වාසසන්තෝ දීකං රස අසසාමීති පජානාති කියලා ඊට පස්සේ ඒක තැම්පත් තුළ රස්සං වාසසන්තෝ රසං වාපසන්තෝ බැලුවට පස්සේ තමයි සබ්බකාය බලන්නේ ගොරෝසුහානාපානිය මතු කරගෙන ඒක සියුම් වෙන්න ඇරියට පස්සේ ඒකේ තමයි අලගිය මොලගිය විස්තර ඔක්කොම බලන්නේ එහෙම නැතුව ඒක අර වෙන අරමුණත් එක්ක රණ්ඩු කරගෙන ඉන්න වෙලාවේ විතර බලන්න යනවායි කියලා කියන්නේ ශිල්පේ දන්නේ අනුපූර්ව ප්‍රතිවතාව දන්නේ ඒක බුදුහදයන් වාසියෝගේ මහා ප්‍රඥාව ඇති මහා කරුණාවති ප්‍රඥේ මේ මෙච්චර මේ 1 2 3 ක්‍රමේ අනුපුබ්බ ශික්ෂාව කියලා දුන්නේ මෙතන තමයි භාවනා ජීවිතේ වැදගත්ම තැන. නිරවුල්ව වැඩක් පටන් ගන්න හැටි. එනිසා මේ වගේ මුලමදාක බලන්න යන්න එපා. ඉස්සලා ආනාපානේ යාලු කරගන්න. ඊට පස්සේ යාලු වෙච්ච ආනාපානේ තමයි ওই විස්තර බලන්න වටින්නේ. ගත්තර ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේ සතිය පිටවා ගන්නට උත්සාහ කරන බොහෝ අවස්ථාවල පුද්ගල රූප ඉදිරියේ සිටන ලෙසත් මනසට පෙනේ. සාමාන්‍ය මනුෂ්‍ය රූප නිසා බියක්ද ඇති නොවේ. ඒ ගැන නොතකා භාවනා කරගෙන යමි. මෙසේ වන්නේ මාගේ භාවනාවේ කිසියම් දොසක් නිසාදයි පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී භව හා දීර්ඝායුෂ ලැබේවා. මේ වගේ ප්‍රශ්න නිසා තමයි අපි මේ සාමූහික භාවනාවක් කරන්නේ. දැන් සාමූහික භාවනාවක් ඉන්නකොට අපි දන්නවා වටේටම යෝගාවචරය ඉන්නවා. ඇත්ත එක වහගෙන හිටියට මෙතන ඉන්නේ කාමභෝගීන් නෙවෙයි. හොරකම් කරන කෙනෙක්වත්, කාමීත්‍යාචාර කරන කෙනෙක්වත් නැහැ කියලා අපි ඒක තහති කරගන්නවා. සාතික් කරගෙන ඇති ගහුවට පස්සේ ඒත් Tamanne පේන්න ඉඩ තියෙනවා. එහෙම කෙනාට කියනවා කාය ජීවිත ඉස්ලාම් බුදුන් සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා සංඝයා සරණ ගිහිල්ලා කාය ජීවිත নিরপেক্ষව මගේ කායත් මගේ ජීවිතයත් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ පූජා වේවා කියලා අදිෂ්ඨාන කරන්න කියනතර සැකයක් හෝ නොදන්නා නොදන්නා දෙයක් මතුවෙච්ච ගමන් අර අදිෂ්ඨානට හිත දාන්න කියනවා. මම මගේ කය මම මගේ ජීවිතය බුදුන්ට පූජා කරලා තියෙන්නේ එනිසා එන භූතේ කෙනියක්සේ කෙන පෙරේතේ බුදුහාමුදුරුවොත් එක්ක ගණ දුන්න බේර ගන්න මට කරන්න දෙයක් නැහැ. මම මේක පුදලා ඉවරයි. ඒකට තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ වාංගු කරන්නේ. බුදු ගුණය බුද්ධ ශ්‍රද්ධාව ධර්ම ගුණය ධර්ම ගෞරවය තියාගෙන අපි කියනවා මෙහෙම බුදු ගුණ ධර්ම ගුණ සංගුණ සරණ වෙලා ඉන්න වෙලාවේ මොකෙක් කරනවද ඇවිල්ලා මාව කෑවත් හොඳයි මරුණත් හොඳයි අතප්පය කරනත් හොඳයි මොකද දැන් සුද්ධ වෙලා ඉන්න වෙලාව කලබල වෙලා හිත කෙලෙස් පරිත වෙන වෙලාව මැරෙනවට වැඩි මේක හොඳයි ඔබ කන්නේ කාපා කියලා එහෙම ඒ බුදුන් කෙරෙහි මේ එලඹිච්ච ගතියට ඔය අර කර්තකාරයේ පුතෙක් මේ දරුවා කරත්තයට නැත කරලා බුදු කරවන්න තියලා මිනිහා යනවා හැන්දෑවේ දරුවට කරත්තයට නිඳ ගියාට පස්සේ යකෙක් ඇවිල්ලා දරුවේ කකුලෙන් අදිනවා කන්න එතකොටම නම බුද්ධාය කියලා තමයි උට හැරෙන්නේ යක්ෂයාට 33000 කරන්ට් එක වැදුනා වගේ වෙහුලලා දුවලා ගිහලා පෙසමුණි රජුරවන්න කියලා කියනවා මෙහෙමයි මට පුදුමාකාර ෂොක් එකක් වදුනා මේ ළමේ කණ්ඩ කියලා අල්ලනකොට ඌ නමෝ බුද්ධාය කිව්වයි කියලා. පෙසමුණි රජු කිව්වා උඹ උඹ වරද්දගෙන තියෙන ළමයා නේ බුදුහාමුදුරුවෝ. කියලා බුදුහාමුදුරුවෝ කාර්යය සමාව ගනි. ගිහිල්ලා යක්ෂයා කියලා කියනවා නේ ස්වාමීන් වහන්සේ පස්වන්දාක පුතු වෙන්න මම ගිහිල්ලා මේ මිනිහක නරබෙල්ලක් ගන්නයි ගියේ. මට වෙසමුණි රජුරකෝ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා සමාව ගන්නයි. මොකද උනේ? ඒ ළමයාගේ රත් තියෙනකොට නමෝ බුද්ධාය කිව්වයි. ඊට පස්සේ දැනගනි නරක තැනකට ගිහිලා තියෙන 33000 කරන්ට් එක ළමයා ගාවට ගිහිලා සමාව ගන්න. ඒ නිසා අපිට කරදරයක් වෙනකොට ගේ අම්මට කියලා නැති කිය. ඒ තමයි බෞද්ධයා අපි. අපිට පොඩ්ඩ වැරදිච්ච ගම අම්මට තමයි බනින්නේ. ඒකට අමාමෑ නිබුදු ආමරගෙනම කියන්නේ. මුත්‍ර ජානන්සේ සීකරන්න මොක්කාටවත් කිට්ටු කරන්න බෑ. ඒ කිය අරිදම සාන්ත කියනවා ඒ සානසේ ඔය දවසට කොච්චර දෝ ගානක් බුද්ධානුසතිය වටනවා. ඒ ශාංශ කියනවා රෑ හීනෙන් ඉඳපු ගමන් ඔය වාත කෝපාරීම වෙලා ව්‍යාක්‍රව සර්පේ වරීමේ පේන්න පටන් ගත්තාම හීනෙම බුදුගුණ කියනවා. හීනෙම මේක නැතිලා යනවා. ඒ තරම් මේක ඇබ්බැහි වෙලා. ඉතින් මේ වගේ වෙලාවට අපි අර බුදුහමරය ගුණ తాවකාලිකව කල්බදු ක්‍රමයට මොනවද කියන්නේ මේ කාර් එකක් ගන්න සල්ලි නැත්නම් කල්බදු ක්‍රමෙටනේ ගන්න. ලීසින්නේ. ලීසින් කරලා බුදුහාමගේ කුණ ටිකක් අරගෙන කවුරුරි ආපුවම වෙනෝන් අපිට කාර් තියෙනවා. අපි බුදුහාමතුරන්ගේ එන්නේ නැහැ. ඒ නිසා මේ වගේ වෙලාවට අම මතක් කරන්නව නතර කරන්න. නතර කරලා බුදුහාමතුරු මතක් කරන්නව කරන්න. ඔය ඔය අනම්මන නතර මතක් කරන්න කියලා තමයි යක්කුණ්ඩ අපි බූදල් වෙන්නේ. යක්කුණ්ඩ අපි ගොදුරු වෙන්නේ. අපේ හිතේ කරදරයක් වෙච්චාම අදහන්නේ ඇදහිය යුත්තක් නෙමෙයි. නොඇදහිය යුත්තක් අදහන්න ඇදහිය යුත්තට අගෞරව කරන මිනිසෙක්. දෙයට මතක තියාගන්න. නොඇදහිය යුත්ත අදහන්න ඇදහිය යුතු ත්‍රිවිධරත්නයට ගෞරව අගෞරව කරනවා. ඒ නිසා මොනවා හරි කරදරයක් වෙච්චාම එක්ක තමන්ගේ සීලය නැත්තම් මේ ත්‍රිවිධරත්නය සිහිපත් කරන්න. ඒකට අපිට හොඳටම දැනගන්න පුළුවන් මරණ මොහොතේදී අපි ලෑස්තිලා ඉන්නේ. වයසට ගිහිල්ලා හොඳටම අමාරු වෙනකොට අපි ලෑස්තිලා ඉන්නේ. ලෙඩක් වෙනකොට අපි ලෑස්තිලා ඉන්නේ. හදිසි කරදරයක් වෙලා හැබැයි ඇසිඩ් දෙනාට අපි ලෑස්තිලා ඉන්න මොකද පොඩි පොඩි වෙලාවෙ පුරුදු කරලා තියෙනවා මොන හරි වෙච්ච ගමන් අපි හෙට්ටුව ගණ දෙනවා වාංගුව හැම වෙලාවෙම තියෙන්නේ ජීවිත රත්නයත් එක්ක ඒ නිසා මේවා භවනා කරන එක්කනට එදිනදා ජීවිතය කරන එක්කනට වැඩිය උරගා බලලා අත් දකින්න අත් විඳින්න පුළුවන් වෙනවා ඒ නිසා ඒවා නිකන් පොඩි උපක්‍රම නමුත් අපිට ලොකු සරණක් තියෙනවා බුදුරජාණන්සේ එච්චර මහන්සිල උපයගත්ත ගුණ අපි කල්පතු ක්‍රමයට අරගෙන ක්‍රියාත්මක කරනවා. ගාණී ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන විටදී පාද දෙකේම ක්‍රියාකාරීත්වය දෙස සිහිය පැවැත්වීම. එක් පාදයක් ඇසීමට පෙර අනෙක් පාදය සීළු බර දරා ගන්නා බව, පාදයේ ඉදිරියට පැමිණීම, බිම තැබීමේදී පාදයේ පොළොව සමග ස්පර්ශ වීම ඒ සම්පූර්ණ බර්ධි අනෙක් පාදයේ ඉදිරියට එන ආකාරය වශයෙන්ද පාද දෙකේම ක්‍රියාකාරීත්වය දෙස බලමින් සක්මන් කළෙමි. මෙලෙස විස්තරාත්මකව බැලීමේදී ගමන් කිරීමේ වේගය ටිකෙන් ටික අඩුවේ. එලෙස ඊට අඩු වේගයකින් ගමන් කිරීමේදීද කිරීමේදී සිතට එන සිතිවිල්ලක් ආවිත සම්බර සමබරතාවයේද නැතිවේ. ඉතා සියුම් ලෙස සක්මන් නිරීක්ෂණය කළද පාදයේ ඔසවන්න ගෙන යන්න ආදී ලෙස සිතුවිලි පහළ වීම නිරීක්ෂණය කිරීම අපහසුය. ව්‍යාකාරිත්ව දෙස ආරම්භක ආරම්භක පමණක් බලා සිටිය හැක. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අවවාදයන් ගෞරවපූර්වක බලාපොරොත්තු වෙමි. ත්වන් සර්ණයි. අර කලින් කියපු ප්‍රශ්නේ මත උත්තරේ මතු කරන්න ඕනේ. ඒ වගේ ඉහළ වාහනේ ගියර් එකට යන්න ඉස්සලා 1 2 3 කරලා යන්න. වම දකුණ වශයෙන් මෙනෙහි කරලා ඊට පස්සේ එක එක වම මෙහිමයි දකුණ වයමයි කියලා දෙක වෙන් කරලා අඳ ගන්න ඕනේ ඉස්සලා. ඊට පස්සේ වම ඔසවනවා තබනවා. දකුණ ඔසවන තම තාම දෙක වෙනස්. වම ඔසවන යනවා තබනවා කියලා කරන්න හදනකොට මේ ඒ වෙනකොටම දකුණත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉස්ලාම් වම දකුණ වශයෙන් කරලා හොඳ පිටිය තහවුරු කරගත්ත කෙනාට මේ ප්‍රශ්නේ නැහැ. බර එකවරම පටන් ගන්නකොටම වමේ ක්‍රියාත්මක මේ කරනකොට දකුණ කොහොමද කියලා සංසන්දනාත්මක බලනද තරං සතිය නැති එකලස නැති වෙලාවේ මේ ගොඩක් විස්තර බලන්න ගියාම වාහනේ එක සමබර භාවයේ නැති වුණා වගේ වෙනවා. එනිසා හැම වෙලාවෙම පටන් ගන්නකොට වමයි දකුණයි වෙන් කරලා දැනගන්න. වම ක්‍රියාත්මක කොට වම දකුණ. ඊටසේ වම ඔසවනවා තබන බල බල ඉඳලා ඒක දිගට ගියාට පස්සේ තමයි ඒ ක්‍රියාව වෙන අතරෙම දකුණ ක්‍රියා සිදු වෙන බව දැනගන්න පුළුවන් වෙනවා නම් පුළුවන්. ඒක නැත්තම් අපි අර සංකීර්ණ දැනකින් පටන් ගත්තාම ලදරු සතියේට වැඩෙන සතියට ආධුනික මනසට මේ කරගන්න බැරි නිසා නිකන් කඹේ ඇවිදින වෙලාවක වගේ දල දඬු වෙලා කම්පන චංචල ඇවිලා සම්බර භාවය නැති වෙන්න පුළුවන්. මේකට හේතුව අනුපූර්ව ක්‍රමය අනුමත අනුගමනය නොකිරීමයි. ඒ නිසා එහෙම වෙනකොට වම දකුණු වශයෙන් වෙන් කළ දැන ගැනීම කියලා පීවර පිටිපසට තියන්න. පිටිපස කියන එකෙන් සඳහන් කරන මෙනෙහි කිරීම එක පීවරට එක මෙනෙහි කිරීම කරලා වමෙන් දකුණ වෙන් කළ දැන ගැනීම දැක්කට පස්සේ තමයි දෙක සංසන්දනේ පටන් ගන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ඇතිවන අසම්බරතාවය වරණතුල වැටෙන්න යාම මට මගහැරගන්නේ කෙසේද? මා මෙසේ අසම්බර බව වැටෙන්නේ සක්මන ඊතා සියුම් කෙටි කොටස් වලට කැඩෙනසේ මෙනෙහි කරමින් අඩු වේගයකින් කරන අවස්ථාවලදීය. ඒ වේගයෙන්ම සක්මන් කරද්දී සිතුවිලි පැමිණියහොත් අසම්බරතාවයක් නොදැනෙන බවද නිරීක්ෂණය කර ඇත. එය මඟ එම අසම්බරතාවයේ මඟහරවා ගත යුතුද එසේනම් කුමක් කළ යුතුදයි පාදා දෙනමින් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිවන් සුව පතමි ඔය ඉතලා ප්‍රශ්න දීපු උත්තරේමයි තියෙන්නේ අර ඕනමැත් වැඩි විස්තර හොයන්න ගියාම මේ අසම්බර වෙනවා වෙහෙස කර වෙනවා ඊටර බාන සක්මන් නොකර නොකරන විදිහ වෙලාව මේ මොනක්ක ප්‍රශ්නේ මේ භාවනා කරනවා කියලා තටවනවා තටවන්න ගියාම ඇවිදින්නවත් බෑ ඉතිගෙනවා පඬිතුයාට ඒ දණ්ඩේ යන්න බෑ ඌරට බල්ලට යන්න පුළුවන් කිසි කරදරයක් නැහැ. මොකද පඬිතුයා කල්පනා කරන වැඩි ඒ දණ්ඩේ යනකොට ඌරා යනකොට බල්ලා යනකොට එළුව යනකොට ගානක් නැතුව යනවා. ඉතින් මේ ධක්මං කරනකොට අතැල්ලා නිකන් ඇවිදින්න එහාට මෙහාට. ඒක වලට මොන ප්‍රශ්නයක්වත් නැහැ. නිසා කොයි දේ ඇල්ලුවත් අපි මිරිකලා අල්ලනවා. මිරිකලා ඇල්ලුව සුඛ නම් එක තියෙන්නේ නැහැ. ඒ නිසා අල්ලුවට සුඛ නම් විදිහට අල්ලන්න බුදුරජාණන්සේ පෙන්නපු ක්‍රමය තමයි ඉස්සලා වම දකුණ මෙනෙහි කරන්න ඊට පස්සේ වමේ ඔසවන තබනවා මෙනෙහි කරන්න ඒ කොටිම කියනවා වම දකුණ වශයෙන් වෙන් කරලා පිළිසිතුවර කැඳේ ගල බේර වගේ තේරෙන තෙක් එසවීම තැබීමට යන්න එපා ඒකට කියලා හොඳට ඒකේ කරදරයක් නැතුව තේරෙන තෙක් එසවීම යැවීම තැබීමට යන්න එපා ඒ නිසා එතෙන්ට යන්න විනාඩි 30ක් 40ක් මට 50ක් 60ක් ගත වෙන්න ඕනේ මේක පටන් ගන්නකොටම අර විස්තර හොයන්න ගියාම අන්දමන්ද වෙනවා ඒක ඔය අද ලියලා තියෙන ප්‍රශ්න හතරකට උත්තර ඒකයි. අනුපූර්ව ක්‍රමයට යන්න එතකොට ඔය ප්‍රශ්න පටලවිලක් නැතුව විසඳ ගන්න පුළුවන්. එවන් සර්ණයි ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මේ. සක්මන් භාවනාවේ යෙදීමේදී සිත පිටවා ගැනීම ඊට ආපාසුවද ඔබ වහන්සේගේ මූලික කමඨාන උපදේශ අනුව පළමුව පියවරක් පියවර සතක් සිත පිටවා ගැනීම උත්සාහ කළෙමි. මේ යම් දුරකට සාර්ථක වූ පසු ක්‍රමක්‍රමයෙන් වැඩි කෙලිමි. මෙසේ තමත් මෙම මොහොතේ ඇවිදින බව සහ ඒ එසවෙන පාදයේ පිළිබඳ අවබෝධයෙන් එක් එක් කෙලවරක සිට අනෙක් කෙලවරට සක්මන් කිරීමට හැකි විය. මෙලෙස සක්මන් කිරීම කරන ලද්දේ තරමක වේගයකිනි. ඇවිදින බව සහ එසවෙන පාදයේ පමණක් මෙනෙහි කෙලෙමි. පසුව පාදයේ එසවීමේදී මුල මැද අග වශයෙන් මෙනෙහි කිරීමට උත්සාහ කළෙමි. මෙවිට සක්මන් කිරීමේ වේගය ඉතා අඩු කිරීමට සිදු විය. මෙම වේගය අඩු කිරීමටත් කිරීමත් සමග සිතට අලස බවක් හා නිදිමත ගතියක් දැනෙන්නට වුනි. අලස බව නිසා සිත විසිරී යන බව වැඩි වීම නිසා නැවත සක්මන් වේගය වැඩි කළෙමි. සක්මන් කිරීම සඳහා සුදුසු වේගයක් තිබේද? සක්මන තුළ සිත පිහිටුවීමට හුරු වනතුරු මෙලෙස වේගයෙන් සක්මන් කිරීම සිදු කිරීම සුදුසුද? කාර්නිකව පහදා දෙන්න. වහන්සේ නිරුක් නිරෝගී සුව සහ උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමි. පාතින් කියලා තියෙන සටහනක් මාගේ සිත සාමාන්‍යයෙන් පහසුවෙන් විසිරී යන බැවින් හා වේගවත් බැවින් යුක්තය. මේ මේ ඉසි යන හිත වේගෙන් යන හිත මගේ කියන එක තමයි තකතිරුකම කියන්නේ. බුදුහාමරගේ කරා පන්දනං චපලං චිත්තං කාගේ හිතත් චපලයි කාගේ හිතත් හැලෙනවා මේ හැලෙන හිත මගේ කියාගත්තට පස්සේ ඌත් හැලෙනවා එහෙනම් හිතට දැනෙන්න ඇරලා කාගේ හිතත් එකයි කියලා දැනගත් දාසේ ඉතින් කියනවා ආර්ය උණයි කියලා රහත් උණයි කියලා කියනවා මොකද මේ හිත මගේ කියාගෙන තමයි මේ ලෝකේ තියෙන සේරම ඔළුවේ දාගෙන තියෙන්නේ හිතේ ඇටි එහෙම තමයි කෙසේ නමුත් මේක එක උපක්‍රමයක් කියලා දීලා තියෙනවා පියවර හතක් සක්මන් මට කරන්න ලැබීවා කියලා කල්පනා කරනකොට පුංචි අභියෝගය අපිට ජය ගන්න පුළුවන් ඊටත් වඩා පස්සට පියවරක් තිබ්බොත් සක්මනට ගිහිලා විනාඩි 5ක් විතර මොන්නම දෙයක්වත් මෙනෙහි කරන්නේ නැතුව ඇඟට අවස්ථාව දෙන්න මේ ගමනක් නැති ගමනක් යන්නේ එල්ලයක් නැහැ මොනවත් ළඟා වෙන්න දෙයක් නැහැ මෙහාට මෙහාට යන්න හරි එතකොට ඇඟ තේරුම් ගන්නවා යන්න ඕනේ වේගෙ එතකොට ඇඟ තේරුම් ගන්නවා මම ඉඳගෙන නෙවෙයි කියලා නිසා ඇඟ තේරුම් ගන්න මම නිදාගෙන නෙවෙයි කියලා. ඒකට ඇඟ තේරුම් ගන්න මම හිතගෙන නෙවෙයි කියලා. ඒක තේරුණා නම් ආයෙන සක්මන පද. ඊට පස්සේ තමයි අපි යටි කයට හිත යොදලා මේ වම මේ දකුණ වශයෙන් ගන්න. ඒ නිසා හැම වෙලාවෙම බලන්න සක්මන් මළුව තියෙන හොඳට අතු ගාලා තනකොළ අස්කල එක මේ කෝවිලක් පන්සලක් වගේ හදාගෙන ඒකට ගොඩ වෙලා විනාඩි 5ක් විතර ගන්න බය වෙන්න බා. විනාඩි 5ක් විතර සාමාන්‍ය වේගෙන් එහාට මෙහාට ඇවිදින්න ඒක හරියට කියනවා නම් ওই ලංකාවගේ ආශාන්තර පොලක අහසෙන්තරාවක් යන්නේ ඉස්සෙල්ලා ඒ ට්‍රැක් එක රන්වේ එක හොඳට බලන්න ජිප් එකක් යහට මට ගිහිල්ලා බලන්න. මොකද කුරුල්ල පරෙයිය හිටියොත් මොන හරි දෙයක් තිබුණොත් එimhe ආසන්තරයට යන්න බෑ. ඒ නිසා ආසන්තරයට කලින් ගිහිල්ලා ට්‍රැක් කරන විතරම යන්නේ වයින් නම් ප්‍රශ්නයක් නෑ. ඒ වගේ මේ සක්මන් මළුව සක්මන්ට සුදුසුද කියලා බලන්න. ඒකේ යහට බෑ නිකන් ඇවිදින්න මොන භාවනාවක්වත් නැතුව. ඒක තමයි වේගය. ඊට පස්සේ තමයි දැන් ඔක්කොම හුරු කවුරක්වත් නෑ. හැකයක් කෝල ගතියක් අමුත්තක් මොකුත් නෑ. එහෙමනම් තමයි වම දකුණ කියලා බලන්න. ඉතින් අන්න වගේ පුංචි කාරණා හොඳ ලස්සනට මූලික උපදේශ වල දීලා තියෙනවා. ඉතින් වරද්දගත්ත පස්සේ තමයි මේ උපදේශ පන්තික තියෙන ගොනුව එල්ලේ තේරෙන්නේ. ඉතින් මේකෙදි කියලා තියෙනවා අර පියවර හතක් ගන්න හදන එක හොඳයි. නමුත් එකක් මම එකතු කරනවා සක්මන්ට ගිය ගමන් මෙනෙහි කරන්න එපා මොකක්වත් එපා නිකන් බලන්න අර ඉඳගෙන හිටියා නම් ඉඳගෙන ඉන්න එකේ හිරි කැඩෙන්න ඉඳගෙන හිටියාවේ තියෙන හිරි කැඩෙන ටිකක් ඇහැරමට ඇවිදින්න නිදාගෙන ඉඳලා නැගිටිනා හිරි කැඩෙන්න නිදිමත කැඩෙන්න එහාට මට ඇවිදලා ඇවිදලා හර ගියාට පස්සේ ඊට කිව්වොත් හරි දැන් ඩයස්ටි කියලා ඊට පස්සේ තමයි මෙනෙහි කිරීම පටන් ගන්න. එතකොට ගොඩාක් අඩුයි ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මනේදී පටන් ගැනීම වම දකුණ ඊට පසු ක්‍රමෙන් පාදවල ක්‍රියාව සියුම් කොටස් වන එක් කැඩෙන ලෙස මෙනෙහි කරමින් සක්මනේ යෙදෙමි. එක වේලාවකින් ගමන වේගය බොහෝ අඩු වී පාද චලනයන් හා පායට දැනෙන ස්පර්ශය හොඳින් ගලා යන ආකාරයට මෙනෙහි වෙයි. එය දිගටම කරගෙන යාම નિરાයාසයෙන් මෙන් බොහෝ විට සිදුවේ. වරන් ඇතුලේ good flow. නමුත් මේ අවස්ථාවේ සිතවිලි ආවිත එම සිතවිලි වල වරන් ඇතුලේ line of thoughts කොටස් වශයෙන් අර පාද චලන හා පය ස්පර්ශ මෙනෙහි කිරීමත් සමග සිදුවන බව දැක තිබේ. ඒ ඊ타මාත්ම කෙටි ෂණික වලින් ඔය සියල්ලම එක පිට එක සිදුවෙන බව පෙනේ. සිතට ආ සිතවිල්ලත් පාද චලන හා ස්පර්ශ යන ගලා යන ආකාරයේ මෙනෙහි කිරීමටත් ක්ෂණික කැඩීම් වලින් තවත් එකකටම වාගේ සිදුවේ. නමුත් එය එකට සිදු නොවන බවද හොඳින් පෙනේ. මේ සිදුවන විට සිතවිල්ල අතහැර සම්පූර්ණයෙන්ම නැවත සක්මනට සිත එකතැන් කරගත හැකිය. නමුත් නැවත සිතවිල්ල ආවිට ඊට කී දෙයක්ම සිදුවනු දකිමි. එවිට නැවත සක්මනට සිත යොදමි. සක්මනේදී රූප, ශබ්ද ආදිය ඒ තරමට බාධා නොවේ. සිතුවිලි වලින් බාධා ඇති කරන බවයි මා නිරීක්ෂණය කර ඇත්තේ. මේ මගේ අත්දැකීමයි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. කිසිම දෙයක් අපිට කරදර කරන්නේ නැහැ. අපි හිත කරදර ගන්න එක තමයි අපේ විනෝදාංශය. ඒ නිසා ওই හිතවිලියක්වත් සද්දයක්වත් වේදනාවක්වත් මම අරුගේ භාවනා කරන්න යන්නේ කියලා පවුලට කියලා එනකම් කට්ටිය නෙවෙයි. ඒවා නිකන් කොහෙද යන්නේ? මේ අපි මේ උඩ දාගෙන කරදර ගන්නවා. ඉතින් ඒකට මොනව කරන්නේ? ඒ නිසා ඒක කරදරයක් බව තේරෙන්නේ අර භාවනාවක් වගේ දෙකට හිතියෝ දාන සක්මනක් වගේ කරනකොට තමයි. අපි ඔය ගෙදර දොරේ භාවනා නොකර නිකන් ওই වැඩ කරනකොට කොච්චර දෝ හිතිරෙනවා කිසි දෙයක් ගන්නක් නැහැ. කොච්චර දෝ සද්ද ඇහෙනවා කිසි ගන්නක් නැහැ. කොච්චර දෝ කයේ තියෙන වේදනා ගන්නක් නැහැ. මෙතන වෙලා තියෙන හිත ප්‍රණීතයි. ඒකට යෙදිලා ඉන්නවා. මේ සමානට සද්ද වේදනා ප්‍රශ්න නැහැ හිතවිලි ප්‍රශ්න. සමානට හිතවිලි සද්ද ප්‍රශ්න නැහැ වේදනා ප්‍රශ්න. ඒක එකනගේ චරිතවල හැටි. ඒ නිසා දැනගන්න ඕනේ මගේ තුවාලේ කොතනද තියෙන්නේ ඉද්දෙන්නේ මොකේද කියලා. ඒක තමයි මගේ කර්මස්ථාන. කෙනෙකුට සද්ද. කෙනෙකුට වේදනා. කෙනෙකුට හිතිලි මේ ඔක්කොම දන්නේ මේ සක්මනට හිත තියන්න හදන උත්සාහය නිසා. නිසා හිතාගන්න මේ ඔක්කොම ප්‍රතිඵල. වැරදි නෙවෙයි. අභග්යක් නෙවෙයි ප්‍රතිඵල. අන්නේ විදිහට බැලුවොත් Tamanට මේ සක්වන කරන ගමන් මම මොන වගේ මිනිස්සෙක්ද මොන වගේ දෙයකට රුචි අරුචිකම් තියෙන කෙනෙක්ද මොන වගේ පෞරුෂත්වයක් ඇති කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන්. ඒක හුඟක් වෙලාවට පරියන්කයට වැඩිය සක්මණේදී සිද්ධ වෙනවා. මොකද සක්මණ හරි අවදියෙන් සිද්ධ වෙන වැඩක්. වම තැබීම දකුණ තැබීම ගොරෝසු අරමුණක්. ඒකට ශබ්ද ටිකක් තියෙදි වේදනා ටිකක් තියෙදි හිතුවිලි ටිකක් තියෙදි කරන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඒ නිසා පරියන්කය සක්මණයි වරින් වර වරින් වර සිදුවනට සක්මණේදී ගොඩාක් තොරතුරු තමයි ලැබෙනවා. මේවා පිළිබඳව මනින්න එපා. හරි වැරදි බලන්නේ නැතුව දිගට අත්දැකීම අඛණ්ඩව යන්න අරින්න උතුම්ම තොගයක් අපි නොදන්න තොරතුරු අපිට ඉන්න පටන් අර ගන්නවා එකක්වත් අහක දාන දෙයක් නෑ එකක්වත් නරකයි කියලා දෙයක් නෑ ඒ නිසා ඒ එන තොරතුරු වලට තෝරන්න බේරන්න නැතුව දිගට සක්මන් කරන්න සමහර වෙලාවට ඒ සක්මන ඇතුළත ජීවර සද්ද වලට තියෙන සංවේදීකම වේදනාවට යන්න ඉඩ තියෙනවා පිටිලොට යන්න ඉඩ තියෙනවා වෙනස්කම් වලට ඉඩ තියාලා දිගටම කරන්න කියන එකයි කියන්නේ එනම් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන යනු ඇවිදීමක් නොවන බව ප්‍රත්‍යක්ෂ විය. එබැවින් පළමු ව්‍යායාමයේදී සක්මන් සක්මන් ඉරියව්ව නිසිලස පවත්වා ගැනීමට ඉමහත් වෙහසක් දැරීමේ දෙවනි දිනේ වන විට පතුලේ ස්පර්ශයේ වෙනස් වීම පැහැදිලි නැයි සිතමි. පළමුව වම් කකුල හා දකුණු කකුල පොළවේ ස්පර්ශ වන අන්දම නිරීක්ෂණය කෙලිමි. එම ස්පර්ශය වම් පතුලෙන් දකුණු පතුලට මාරු වන අන්දම එමෙන්ම ඒ ඒ පාදයේ ස්පර්ශ විලුඹීම ආරම්භ වී යටිපල්ල දිගේ පයේ සුලංගිල්ල දක්වාද ඉන්පසු සුලංගිල්ලේ සිට මහ පටැංගිල්ල දක්වාද දිවෙන අයුරු නිරීක්ෂණය කළෙමි. ඒ හැම ඒ හාම අනිත් පයේ මහ පටැංගිල්ලෙන් ඒ පය ක්‍රියාත්මක වන අයුරු දිටිමි. වැල්ලේ රළු මෘදු වෙනසද වියලි තෙක් වෙනසද යටිපතුල ඔස්සේ හඳුනා ගැනීමට හැකි විය. සක්මණෙන් වේගයේ අඩුවත්ම සමබරතාවය රැක ගැනීමට ආයාසයක් ගන්නට වූ අවස්ථාද තිබුණි. මේ ගැන පැහැදිලි කිරීමක් ගෞරවයෙන් අපේක්ෂා කරමි. වාසක නිරෝගී නිරෝගී සුවසා දීර්ඝායුෂ පතමි. පරයන්ක භාවනාව කොවෙන්ද පිටිපසට ඇහෙනවද කියනවා? පසුගිය දෙවෙනිදා මෙහි පැමිණ ඔබ වහන්සේගේ උපදෙස් අනුව යමින් සිහිය මේ මොහොතේ පිහිටවීමට පුහුණුව ලැබෙමින් සිටිමි. පරියංක භාවනාව පරියංකයේ හිඳ ඉහළ හා පහළ යන හුස්ම රැල්ල කෙරේ සිහිය පවත්වා ගැනීම සඳහා නොයෙකුත් බාධාවන් අත්විඳෙමි. 1. කාය නිසිලස ප්‍රයක් නිසලව තබා ගැනීමට නොහැකියාව, ධන හිස් සහ වල්ලුකාරයේ වේදනාව ඊට ප්‍රධාන සාධකයේ විය. 2. හුස්ම රැල්ල ස්පර්ශ වන ස්ථානය හඳුනාගත නොහැකි වීම. උදරයේ පපුවේ පිම්බීම හා හැකිලීම කෙරේ සිත යොමු කර භාවනාව ප්‍රගුණ කිරීමට සිදුවිය. තොන උදේ 8යි 9යි කාල පරාසය තුළ ඒ පවා නිදිමත ඇතිවීම සහ සීනයකදීමෙන් හුස්ම සමගම නොයෙකුත් සිතුවිලි ඔස්සේ සිත ගමන් කිරීම මේ සෑම අවස්ථාවකදීම නැවත හුස්ම රැල්ල කෙරේ සිහිය එල්ල කර රඳවා තබා ගැනීමට උත්සාහ කළෙමි. එක දිගට විනාඩි 15ක් පමණ එසේ සිටින්නට හැකියවන්නට ඇතැයි සිතේ. මේ බාධක හතර අභිභවා යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔය මේ පරියන්ක ගැන කියනකොට මේ මේවා ඔක්කොම තමන්ගේ චරිත ලක්ෂණ ඒ කියන්නේ මේ ආයකේ ඉල්ලකට හිත දාගෙන ඉන්නකොට තමයි අපේ හිත අර වඳුරෙක් වගේ අත්ින් අත්තට පයින් හදන පුරුදු කරපු ගතියට එක එක දේවල් එක්ක හිත කරදර ගන්න ගතියනවා අපිට කරන්න තියෙන්නේ ඒක වළක්වන්න බෑ මොකද අපි අදිෂ්ඨාන කරාට මේ හිතේ මේ වඳුරු ගතියක් නැහැ නේ අපිට කරන්න තියෙන්නේ කොයි වෙලාවක හරි හම්බුනාම දැනගත්තාම ආයෙ ගෙනල්ලා මූල කර්මස්ථානේ තියන්නේ. ඉතින් මේ කරනකොට කරනකොට බුදුරජාණන් අපිට පොඩි අතවාසියක් දෙනවා. හිත කරදර ගන්න නැතුව දුක් වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව දැන් මේ අපිට ගිහිල්ලා තියෙන කියලා ආයේ මූල කර්මස්ථානට ගන්න පුළුවන් හැකියාව අදහගෙන භාවනා කරන එකට තේරෙනවා වැරද්දක් වුණාට පස්සේ පිටපොට ගියාට පස්සේ හිත පිට ගියාට පස්සේ දැනගෙන නැවත මූල කර්මස්ථානට ගැනීම අතින් අපි ඔක්කොම සමානයි. බුදුහාමුදුරුවෝයි දේවදත්තයි මමයි ඔක්කොමලා සමානයි. අපේ වෙනස තියෙන්නේ අරමුණු වල යන ගමනේ විතරයි. ඒක ගැන කතා කරන්න එපා. ඒක ගැන කතා කරොත් ඉවර කරන්න බෑ. ගියානේ. ගිය තැන ඉඳලා තමන්ගේ හිත ආපහු අරමුණට ගන්න පුළුවන් එක පොඩ්ඩක් බලන්න. බලක් ගන්න කවුරුවක්වත් නැහැ. ඒ ගැන විතරක් කතා කරන්න සත්පුරුසයි. ඒ ගැන විතරක් කතා කරන්න සාධනීයයි. ඒ ගැන විතරක් කතා කරන්න හැකි සංඥාවක් එනවා. අනේ මෙහෙම කරද්දී චිත පිට යනවානේ මෙහෙම කරද්දී සද්ද ඇහෙන කියලා කන බින්දම් ගන්නවානේ දෙයියෙක්වත් හොඳ විණයක්වත් එන්නේ නැහැ මෝ දේවි තමයි gedette ඒක ඕනියමක් ඒක කන බින්දමක් අන්නේ පැත්ත පැත්තක දාලා මේ සද්ද තිබුණාට මොකද මට සද්ද බව දැනගත්තට පස්සේ ඊට අරමුණට ගන්න පුළුවන් ආනපනෙට මට වේදනාවක් තියෙනවා වේදනාවක් තියෙන බව දැනගත්තාම මේ චීතේ තානපන්න ගන්න පුළුවන්කම තියෙනවා හිතවිලිතියේදී තානපන්න ගන්න පුළුවන් තියෙනවා දැන්නේ මම දන්නේ මේකෝ එක කෙලෙසයකටවත් බෑනේ මම මේ ආපහු ගෙදර යන එක වලක්වන්නේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මෙවැනි දිනු කරපු හිතකට හිමාල පර්වතයක් දෙකට බලන්න පුළුවන් නම් ඔය කුණු අවිද්‍යාව ගැන මොන කතාවද අපි ඒක ගැන දන්නේ නැහැ අපි කොච්චරවත් කනපින්දම් ගන්න ඒක තමයි තිබ්බම හිත පිට යනවා පිට යන නිසා තමයි අපිට අවස්ථාවක් හම් වෙන්නේ පිට ගිය හිත අපව ගන්න තියෙන හැකියාව අපිට සමාවෝසය හම්බෙලා තියෙනවා ඒක මේකෙන් භාගයට විස්තර වෙලා තියෙනවා ඒක ප්‍රශංසනීයයි ශක්මනීදිත් මේක වෙනවා අපි මේ පාරේ ඵලයන් කියලා ගියාට යා අතුරු මහර ගෝල එහෙට පයින්නවා මෙහෙට පයින්නවා වඳුරෙක් වගේ හිලෙමෙක් වගේ පයින්නවා ගණන් ගන්න දෙපා. පැන්නට පස්සේ දැනගත්තට පස්සේ ආපහු වමට දකුණට ගන්න පුළුවන් හැකියාව බලන්න මොන කරදරේ ජීවිතේ තිබ්බත් ආපහු Taman ඉන්න තැනට එන්න පුළුවන් හැකියාව මොනම අකුසලයකින්වත් සිද්ධ වෙන්නේ නැහැ. බලක් ගන්න බෑ. ඒක තමයි පටාචාරාව බුදුජානනාංශේ ළඟට කඩාගෙන වදින වෙලාවේදී හෙළුවෙල්ලේ බුදුජානනාංශේ පඩචාරකේ නංගි සීයේ ලෝකම් කිව්වා. ස්වාමියා මරුණයි කියලා සීයේ ලවන්න බැරි වුණේ නෑ. දරුවෝ දෙන ගඟේ ගහගෙන ගියයි කියලා සීයේ ලව ගන්න බැරි වුණේ නෑ. අම්මයි තාත්තයි මරුණයි කියලා සීයේ ලව ගන්න බැරි වුණේ නෑ. මල්ලිත් මැරිලා සෝනේ ගිනි අඟුරු දැක්කයි කියලා සීයලව ගන්න බැරි වුණේ නෑ. ඇඟේ රිදි නැති උනායි කියලා සීයලව ගන්න බැරි වුණේ නෑ. එතන ජීව නිවන් දැක්කා. බුදුරජාණන්ට කිව්වෙත් නෑ අපේ මිනිහාමලා, දරුවෝමලා, අම්මා අප්පාමලා, ස්වාමි මල්ලිමලා ගංගතුරු ගැලුවා ඔබ හෙළුවෙන් මොකක්වත් නංගේ සීලෝපං කිව්වා. ඒක නිසා මතක තියාගන්න මේ නිවන හැම වෙලාවෙම ළඟ තියෙනවා. අපි සමාදම් වෙන්නේ පව්. අපි සමාදම් වෙන්නෙම වැරදි. අපි සමාදම් වෙන්නෙම නැති පරිකම්. මේවට තමයි කියන්නේ කන බින්දම් කියලා. මේවට තමයි කියන්නේ සම්පප්පලාප කියලා. මේවා සතෙක් මරනවා තරම් අකුසල කර්ම. හැම වෙලාවෙම බලන්න ඕනේ අකුසලයකට මාව අරගෙන යන්න අරින්න. ඊයතනෙන්ද ලාපව් හිතපු තැන්න ඉන්න පාර දන්නවනම් මොකකටවත් බෑ මාව අතරමං කරා. ඉතින් ඒක තේරුම් ගන්න භාවනාවටම එන්න ඕන. සුදු අඳින්න ඕනේ, සිල් රකින්න ඕනේ. භාවනා කරන තැනක ඉන්න ඕනේ. කමඨාන් සුද්ධ කරන්න කරන්න තේරෙන පටන් ගන්නවා. මේක මේ කවුරුත් දීප ගන්න මේ තිවිච්ච දේ පාවිච්චි කරන්න දන්නේ නැහැ. මේ ආයුධය පාවිච්චි කරන්න දන්නේ නැහැ. නිසා ඕන යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට, මාරයෙකුට, හතුරෙකුට ඊර්ෂ්‍යාකාරී කරන ඔබ පුළුවන්තරම නන්නතර කරපන්. නැති වංගස්ථාන කරපන්. ඉවර වෙච්ච තැනින් තමයි මම වැඩ පටන් ගන්නේ. ඒකට මට ආපහු හිටපු තැනට එන්න පුළුවන් නම් ඒ කෙනෙක්යි තියෙන්නේ. කිරුවද? කරලාද කී කියලා අංකයි තියෙන ඕන කෙරේසක. කිසිම කෙනෙකුට මොකක්වත් කරන්න බෑ. බුදුහාමුදුරේ තරම් බලවත් සතියේ තරම් බලවත් අදිෂ්ඨාන ශක්තියේ ඒ තරම් බලවත්. ඉතින් ඒක තේරුම් ගත්ත දවසේ ශාසනය ප්‍රතිෂ්ඨාවක් ලැබුණයි කියලා කියනවා. ධම්මට්ඨිතියටපත් උනායි කියලා කියනවා. ආස්වාදයක් ලැබුණයි කියලා කියනවා ශාසනය. ආය අපාය යන්නේ. අපායට ගියොත් යම රජුගේ මෛත් එක්ක මේක තුල ආපහු වෙනවා මනුස්ස ලෝකෙට. යම රජුරොන්ට එතන ඉන්න බෑ ඒ මනුස්සෙක් එක්ක. අපි එම නෙවෙයින වෙලා තියෙන වැරදිච්ච දේවල් පරිචිත වල කතා කරනකොට අපි අපායට යන්නේ ඉස්සලා අපායට තියෙනවා. නිසා ඕන තැනකට ඕන තැනකට යන්න අරදි කියන්නේ ඒ මොනම දෙයකින්වත් දිගටම කෙලසන්න බෑ මාව. කෙලසෙච්ච තැන ඉඳලා ආපහු නික්ලේශී තැනට එන පාරෙන් අපි ඔක්කොම සමානයි. ඒක සමාදන් වෙච්ච දවසේ ඒක සුද්ධ වෙච්ච දවසේ අපි කියනවා කමඨාන සුද්ධ වුණා. ඒකට ඉරියව්වේ ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒ සඳහා උත්සාහ නොකරත් බෑ. උත්සාහ කරන්න ඕනේ වරදින්නත් ඕනේ වැරද්දත් ප්‍රශ්නයක් නැහැ. ආපහු එන ගමන තීරුම් ගත්තට පස්සේ කියනවා මොන වැරද්දක් කරලාද gedare ඉන්න මනුස්සයට බනින්න එපා කියලා. ඒ බැනිල්ලෙන් තමයි මනුස්සය අමනුස්සෙක් කරන්නේ. හැදෙන්න හදන මනුස්සයෙකුට පුළුවන් තරම් ආදාර කරන්න. මොකද ඒක අමාරු දෙයක්. ඒ නිසා වැරදිත් තැන ඉඳලා ආපහු වෙනකොට ඒ හිතට පශ්චාත්තාපේ දාන්න එපා. ඒ හිතට බලාපොරොත්තු සුන් කරවන්න එපා. දෙයියෙක් වඩිනවා වගේ බුදුන් වඩිනවා වගේ මතක තියාගෙන ජයග්‍රාහී හිතවිල්ලක් මේකට කියනවා සතුප්පාද කියලා නැවත සතිය පිහිටවීම. මේකෙදී කියනවා හැම වැරද්දක් තුළම පුදුමාකාර ශක්ති ප්‍රභාවයක් තියෙනවා. ඒක ඒක තේරුම් ගත්ත මනුස්සයාට ඕන කෙනෙකුට කියත හැකි මට පුළුවන් වෙලාවෙ දෙන්න තියෙන කරදර ටික දීපන් ඕන දෙයක් පරි මම දන්නවා ආපහු ගෙදර යන පාර. මේ සක්මණේදීත් ඒ ටික බාගෙට තොට විස්තරලා තියෙනවා. නමුත් පරියංග විස්තරේ ඒක කාරණාවට හිත යොමු කරන්න තියෙන හිත වැඩි. අන්න මේක තීරුම් අරගන්න අනිත් සාකච්ඡාට සම්බන්ධ වෙන අනික් අයත් මතක තියාගන්න අපි කරලා තියෙන අකුසලකම් අපි කරලා තියෙන ජඩ වැඩත් එක්ක බලනකොට අපිට මේ වෙනවා මදි. නමුත් බුදුහාමුදුරුවෝ කොච්චර ශක්තිමත් කොච්චර කරුණාවන්තද කියනවා ඒතිෙදි අපි ආපහු නැවිලා සුද්ධ භූමියක තැම්පත් කරන ක්‍රමය අපිට කියලා දීලා තියෙනවා සත්‍ය පිහිටවන එක. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ අදාහගන්න මේ මාර පාක්ෂික දෙයට යnderින්ද අලුතෙන් හිටනක් කරගන්න නැතුව ප්‍රසන්න මනසකින් සත්‍ය පිහිටුවේ පටන් ගන්නතර පස්සේ තේරෙන පටන් අරගන්නේ මේ ගමන අල්ලපු මනුස්සයා නිවන් දැකලා මිසක කවදාකවත් පස්ස ගන්න. අන්නේ වැඩි ධෛර්යයක් පිණිස කමඨාන සුද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමෝ බුද්ධාය ගෞණීය ස්වාමීන් වහන්සේ සිටගෙන සිටන විට ඇවිදිමින් සිටන විට සහ ඉඳගෙන සිටන විට සිහිය පැවැත්විය යුතු අයුරු වරණ තුල අකුසල් ඇති නොවන අයුරින් ආදා දෙන්න. පෙරවන් සරණයි. ඔය මං හිතන්නේ හේට යන්න ඉසලා වුණා නම් හරි ඔය ප්‍රශ්නේ. දැන් දවස් තුනක් භාවනා කරලා යනකොට අහනවා කමටහනක් දෙන්න බැරිද ස්වාමීන් වහන්සේ ගෙදර යන්න ඉතලා මගේ කමටහන සුද්ධ කරන්න අහන්නේ මං කියන්නේ ඕගොල්ලෝ භාවනා කරලා මට කියන්නේ එතකොට මම පුළුවන් නම් බෙදා හදා ගන්න එහෙම නැත්තම් මං කියනවා මේ යාට කියලා මූලික කමටහන උපදේශ ආය අහන්න ඕක තමයි පැයක්ම කීර දීලා තියෙන්නේ දැන් ඉවරලා අර මයිත් එක එංගලන්තය ඇවිදිනා ඇවිද්දා මම කාණක කලාකෝ මහත්තයා ඉතින් මේ මහත්යට ඉන්න වෙලාවේදී මේ මහත්ය කියන කතෝලික මිනිස්සෙක් දැන් බුද්ධ ධර්මයේ අර කටයුතු කරනවා. එයා පිටිපස්සෙල මට කියනවා ස්වාමීන් වහන්සේ ඔක ඔබ වහන්සේට විතරක් වෙන එකක් නෙමෙයි. Hindu පුරාණේ ලියලා තියෙනවලු මිනිස්සු බත් බඳගෙන ගිහිල්ලා මුළු රෑ තිස්සේ රාමායනේ බලනවා. පාන්දර අහනවලු ළඟින් එක්කනාගෙන් මේ රාම සීතගේ කවුද? මුළු රෑ තිස්සේ රාමායනේ බලලා උදේ තමයි යන්නේ. ඉතින් දැන් කියන අනේ සාන්ති ඉඳගෙන භාවනා කරන්න කොහොමද කියලා කියලා දෙන්න මට. මේ කොහේද මේ භාවනා කරලා ගෙදර යනකම දවස් තුනක් භාවනා කරලා යනකම කොහොමද සාන්ති ඉඳගෙන භාවනා කරන්නේ? කොහොමද හිතගෙන කරන්නේ? මම පළවෙනි දවසේම කිව්වා ඉස්ලාම දිවෝ බණපතියේ කාරණු තේරුම් නැත්නම් කර්මා කරලා ඒක සුද්ධ කරගන්න අන්තිම දවසේ නැකන් ඉන්න එපා. එතකොට කාලේනාස්ති වීමක් වෙනවා. ඒ නිසා ඒක කෙරුණා නම් ඒක තේරුණා ඒකේ තොරතුරු ගුණාගුණ කිව්වොත් මට හිතා ගන්න පුළුවන් තොරතුරු අල්ලලා තියෙනවද ක්‍රියාත්මක උනාද කියලා. ඒ වෙනද මේ අංග සම්පූර්ණ තොරතුරු පද්ධතිය එනකන් හිටියොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා පිරුණා පානකම්වත් වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා යනකොට ඔයගොල්ලන්ට මේ වගේ වාර්තාගත වෙච්චවත් එක්ක මූලික බණපතිය දෙනවා. ඒක 10 පාරක් අහන්න. 12 සැරයක් අහන්න. අහනකොට අහනකොට ඒක තේරුණා නම් ක්‍රියාත්මක කරලා අන්න ඒ ටිකයි අපි සාකච්ඡාට යොමු කරන්න ඕන. දින තව තවත් තොරතුරු දුන්නට වැඩක් නැහැ. දැනට ක්‍රියාත්මක කරලා නැද්ද? එක සැරයක්වත් පරියන්කේ වාඩි වෙලා නැද්ද? එක සැරයක්වත් සක්මන් කරලා නැද්ද? ඒක දිගරේ මොකද්ද කියන්නේ? ආ එතකොට මට හිතා ගන්න පුළුවන්. පැටලියා කියන්නේ කොහෙද නැත්නම් අල්ලගෙන තියෙන්නේ කොහොමද කියලා. එතන මූලික උපදේ දැන් බලාපොරොත්තු වෙනවා කියන එක රාම සීතගේ කවුද කියලා අහන කතාව තමයි කියන්නේ. ඒ නිසා මම මේ ප්‍රශ්නේ නම නොසලකා හරිනවා. උපදේශයක් වශයෙන් කියන මූලික උපදේශ පන්තියෙන් නැවත අවුකම් දෙන්න කියලා කරුණාව. අවසරයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි සිතමින් ගමන් ගන්න අතර අවසානයේ ආපසු හැරීමේදී ඔසවනවා, තබනවා යයි හතර පාරකට පය මාරු කරමින් ගමන් වරණැම හැරෙමි. ගමන් කරමි. එවිට එතන නැවතීමක් නොකරම දිගට ගමන් කරමි. මේ ක්‍රමේ වරදක් තිබේද? කරුණාවෙන් පහදා දෙන්න. පරයන්ක භාවනාවේදී මధుරෙක් ආවිත මම මේ මధుරවා මගේ ලේ ආහාරයට ගෙන සූපත් වේවා කියා හිතන ගමන්ම මේ මధుරවා විදීමෙන් මටද වේදනාවක් නොවේ සූපත් වේවායි සිතින් සිතමි. එවිට මధుරවා ඇඟේ වසා ඇති බව මට නොතේරෙයි. නමුත් විදිර බව නොතේරෙයි. කිසිම වේදනාවක්ද නොදැනේ. මේ ආකාරයට මගේ වේදනාව සෝපත් වේවා කියා සිතීම වැරදික සහගත දෙයක්ද? කරුණාවෙන් පහදා දෙන්න. ඔබවහන්සේට මේ භවයේදීම නිර්වාණය අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවායි පතමි. හතරවෙනි වතාවටත් සක්මන පටන් ගන්න එසවීම යැවීම තැබීම කියන එකට වාර්තා වෙලා තියෙනවා. මම නැවතත් කියනවා සක්මන වම දකුණු වශයෙන් කරන්න. ඒක කරලා හොඳට හුරු වෙනකන් එසවීම තැබීම හෝ එසවීම යැවීම තැම කරන්න යන්න එපා. කෙරුවොත් හරියට භාවනා කරා සැක පහළ වෙනවා. දෙවෙනි එකේ මధుරයක් වහන්න නැතුව ඔය දඟලලා තියෙනවා. මధుරෙක් වහලා නැතුව ඇති. ඉතින් මధుරෙක් කවයි කියලා හිතාන උඹ සෝවත් වේවා මගේ ලේ විවාහවත් වේවා කියලා මధుරෙක් නෑ බොරුවම. මේ හිත හිතනවා මధుර වහලයි කියලා. ඒ නිල්ලඹ ඉන්න වෙලාවේදී ඒක පුදුමාකාර මధుරෝතකයක් ඉන්නවා. ඇතුළෙත් මధుරෝ පිටත් මధుරෝ. ඇයි ඒ නෝන කෙනෙක් එළියට ගිහිල්ලා හිතාගත්තලු ඕන දෙන දෙයක් වෙච්චවයි මේක මధుරෝ කණකම් බලා ඉන්නවා කියලා. ඉතින් ඒනොට මధుරෙක් ඇවිල්ලා කෑවලු. ඉතින් මෙයා දිගටම ඉවසාගෙන හිටියලු විඳිනවා දන්නවා එළියට යනවා දැන් මැලේරියා එන්න පුළුවන් ඩෙන්ගු එන්න පුළුවන් ඕන එකක් කියලා. ඊට පස්සේ දැන් ඉතින් ඉවසීමේ සීමාව දැන් ඉතින් තීක්ෂණාත්මක. ඒකට එහාතේ තව මඳුරෙක් කවවලු දැන් මේ අත යනවා මඳුරට අවධාන කෘත්‍ය කරන්ඩ යන ගමන් ඒත් අටමල ඇත්ත කරලා බලනකොට සමනලෙකලු. වහලා තියෙන සමනලෙකලු. ඒකට ඇරිතුණු යකෝ මම මලක් වගේ දැන්. සමනලෙක් ඇවිල්ලා SMS කෙනෙක් යන්නේ වහන්නේ නැහැ. මధుරෙක් නම් වහනවා කියලා මේක දිහා දකිනකොට පුදුමාකාර సౌందර්යයක් සබහ సౌందර්යයක් මතුවලා සමනලදියා බලාගෙනකොට පුදුම විදියට Tamanට සතුටක් ඇති වෙනවා. එතකල ඇද්ද කරලා බලනකොට Tamanගේපත් එක්ක ආපු තවත් භාවනා කරන කෙනෙක් දිග අතංගුවක් අරගෙන සමනලු අල්ලන්න එළවනවා පෙන්නනවා. අලියකෝ මේ ජර්මනියේ ඉඳලා එළ මේ මිනිස්සයා කරන වැඩේ කියලා ඒකට තරහක් ගියා. මේ මధుරත් එක්ක බොහොම සුහදව දැකදක බලාගෙන ඉඳද්දී තමන්ගේම යාළුවගේ ලස්සන සමනලු ගල්ලන්න එළවනකොට මෙච්ච සංසිද්ධිය සිද්ධියෙන් සිද්ධිය ලියලා නිල්ලඹේ ඉතිහාසයට දාලා ගිහිල්ලා තියෙනවා. නිසා ගොඩක් වෙලාවට මඳුරෝ කනවා කියලා හිතාන හිටියට කනව නොවෙන්නත් පුළුවන්. කනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අපිට වින්දොත් ඒක සාහිත්‍ය කරන දකින්න ඕන. දැක්කොත් ඒක සාහිත්‍ය කරන විදින්න ඕන. අපේ අද්දකින් කවදාකවත් එක සංඥාවකින් සාතික වෙන්නේ නැහැ. දෙකකින් සාතික වුණාට පස්සේ තමයි අපි ඒක ඇත්තක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි දැකපු දේ අතගාලා බලන්න ඕනේ. අතගාපු දේ දකින්න. අතගාන්න නැතුව දකින්න දෙයට හීන කියනවා. ඒක සාතික කරන්න බෑ. දකින්න පුළුවන් අත ගන්න බැරි දේ දෘෂ්ටි මායාවක් වෙන්න පුළුවන් මැජික් එකක් වෙන්න පුළුවන් ඒක ඒ නිසා අත ගන්නකම් ස්ථිර නැහැ ඒ නිසා මේ මඳුරු කෑම වගේ දේවල් ගොඩාක් මනෝ විකාරයි මනසෙන්ම ඇති කරලා දෙන දේවල්. ඉතින් ඒක නිසා ඒක දිහා බලනකොට පේනවා අපි මේ බය වෙලා තියෙන්නේ නැති භූතයකට. නැති දේවල් හිතන පුංචි සිද්ධියක් තියෙනවා. ඒ පුංචි සිද්ධියෙන් බලනකොට හිත ගොඩාක් දේවල් හිතලා තියෙනවා. ඒක නිසා අපි එතකන් අපි ගොඩාක් කියනවා මේ මඳුරන්ට මෛත්‍රී කරනවා අනම්මනම්. නමුත් මේ බොරුව කරන්නේ හිතේ කරන මායාව. ඔය ගියපාර කටුකුරුන් දෙසයන් සම්පෙන්න ගියාම මොනක්වත් පූජාද වහන තුන බාරගත්තේ නැහැ. අර ඒක අම්මා කෙනෙක් ගිහලා දුන්න සිද්ධාලේප කොප්පිය. ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මේ මදුරෝ ගන්නවට. ඊපස්සේ සාංශි කිව්වා මම මදුරවන්න සලකන්නේ මදරුවන්න වගේ කිව්වා. ඒ නිසා සිද්ධාලේප ගන්න ඕනේ නැහැ කිව්වා. මගේ දරුවෙක් දැන් තමන්ගේ දරුවා තනෙන් කිරි උනකොට උරනකොට අම්මට දෙකකින් විතර මේක ඇඟේ ලේ ටික බොනවා කියලා එහෙම හිතෙන්නේ ලේ කිරි කර දෙනවා කියලා නෙහිතෙන්නේ ඒතර දරුවෙක් වගේ. ඉතින් ඒ නිසා එච්චරයි. ඒ නිසා ඕනම දෙයක් දිහා අපි බලන දෘෂ්ටි කෝණය වෙනස් වෙච්චාම හැඟීම වෙනස්, වේදනාව වෙනස්, සංස්කරණය වෙනස්, විඥානේ තේරුම් ගන්න හැටි වෙනස්, රූපාකාරය වෙනස්. ඒ නිසා මේක තාම දැක්කේ නැත්තම් මధుරයක් වහන්න නැතුව මధుරයක් වවයි කියලා හිතලා දිග මෛත්‍රී භාවනාවක් කරලා තියෙනවා කාටද කරලා තියෙන්නේ? Tamange මෝඩකමට වෙන්නේ නැත්නම්. ඒ නිසා උගාවක් භාවනා කරන්නේ භාවනා කරන සිද්ධි ගොඩාක් වටොන් ගණන් ගන්න ඕනේ. අවුස ගණන් නෙවෙයි, ටොන් ගණන් ගන්න ඕනේ. කාපු දවස් තමයි තේරෙන්නේ. අපේ හිත විතර අපිට මායා කරන මායාකාරයක් මොනදෝකෙම නැහැ. බුදුජානක කියන්නේ විඥානයේ මායාකාරයක් කියලා. ඉතින් මේ මායාකාරත් එක තමයි අපි කවුරු නැතුණත් නිදාගන්නේ, කන්නේ, බොන්නේ, යන්නේ, එන්නේ. එයාගේ සෙල්ලම් ටික දකිනකොට බුදු කෙනෙක් වගේ කණ්ණාඩියක් නැතුව කොහොම දකින්ද? දිගට කරන්ඩ දහිතේ යුක්තව. නමෝ බුද්ධාය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව තුළ සතිය දීර්ඝ ලෙස පිහිටන ස්වභාවය කරුණාවෙන් පහදා දෙන්න. වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒත් මගේ කමටහන් තමයි සුද්ධ කරන්න හදන්නේ. මට කමටහන් සුද්ධ වෙන හැටි කියලා නතර යාර සුද්ධ කරලා දෙන්න. මං කියන්නේ ඕගොල්ලෝ භාවනා කරලා කිව්වොත් මම පුළුවන් නම් උත්සාහ කරන්නම් කියලා. කොහොමද පිටන්නේ කියලා මගෙන් අහන්න. ඒ නිසා Taman කරාද මොකද උනේ කියලා ඒකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ධර්ම සාකච්ඡාවට ගන්නවා මිසක් එක එකනට මෙහෙම විය යුතුයි කියලා දෙයක් කියන්න ගිය ගමන් මනෝ විකාරම වණ්ඩ පටන් ගන්නවා. එහෙම දේවල් නොවෙන්නයි පළවෙනි වාක්‍ය කියන්නේ මේක වැඩමුළුවම සතිපට්ඨාන වැඩමුළුවක්. Tamange අත්දැකීමයි වැදගත් වෙන්නේ පොත්වල තියෙන ඕ අනුන් කියන අත්දැකීම බව නිකන් රූපක උපමා විතරයි. ඒ නිසා මම ඒ කෙනාගෙන් ඉල්ලා හිටිනවා එක සැරයක්වත් මේ වෙනකොට භාවනා කරලා නැද්ද? එක සැරයක්වත් ආශාස ප්‍රසවාසය දැක්කද කරුණාකර ඒක සභාගත කරන්න ඒක ලොකු තොරතුරක් වෙයි එක එකනා ලියන කියන ප්‍රලාප වලට වැඩි එහෙම ඉතින් ගණන් ගන්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න ගරුතර ස්වාමීන් වහන්සේ පහත් සඳහන් කාරණාව අනුකම්පාවෙන් පහදා දෙනෙමින් ගෞරවණීය ඉල්ලා සිටිමි භාවනා කරන අතර වාරයේදී මෙන්ම වැඩිපුර සාමාන්‍ය ජීවිතයේදී හිතට নিরතුරුව ගලා යන සිතුවිලි පිළිබඳව ප්‍රශ්නය යම් සිදීමක් හෝ යම් යම් සංඥා තරතෝංචයක් නැතිව එකකට එකක් කිසිම සම්බන්ධතාවයක් නැතිව හිතට ගලා එනවා. එක සිදීමක් මුල් කරගෙන කරන සිතිවිලි සමුදායක් ගැන නෙමෙයි මේ කියන්නේ. එකිනෙකට අසම්බන්ධ රූපෙන්ම දන්නා අඳුරන ආයත යම් යම් ස්ථානයන්ද ආදි වශයෙන් සංඥා සිතේ පහළ වෙනවා. එක සංඥාවක් සම්පූර්ණ වන්න කලින් තවත් කිහිපයක් මතක් වෙනවා. ඒවා ඉබේම මාත් නොදැනුවත්වම සිදුවන පහළවන සංඥාවන්ය. මේවා සංස්කාර හැටියටද ගැනෙන්නේ. එය අනවශ්‍ය සිතීලි අකුසල කර්ම වෙනවාදයි අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිවන් සුවහා දීර්ඝායස ප්‍රාර්ථනා කරමි. ඔය ඉතින් හිත කරදර ගත්තොත් කර්ම බාට රැස් වෙනවා. අහස පාවෙන බලාකුළු එක එක හැඩතල ගන්නවා. සුදු වලාකුළු කළු වලාකුළු ඉතින් වලාකුළු පිළිබඳව අපි හිත හිතමනාප කරගත්තොත් වලාකුළුමත් පව් කරගන්න පුළුවන්. සම්මේ වලාකුළු කියන්නේ පාවෙන જાතියක් අහත ගෑවෙන දෙයක් නෙමෙයි. ඒ වගේ හිතෙත් හිතේල කෝටි ගණන් තියෙනවා. ඒ වගේ හිත කරදර ගත්තොත් පව් සිද්ධ අපි අරමුණක් දීලා තියෙන්නේ ඒක වෙනුවට අරමුණ දිහා බලපන්. නිතරම අරමුණ දිහා බලනකොට ඒ හිත විලියනේවා හැඟුම් මෙනේවා ඒවා මේ ඔක්කොම නොසලකා ඉන්න අපිට හේතුවක් තියෙනවනේ. වාංගුවක් තියෙනවනේ. ඒ නිසා මූල කර්මස්ථානයේදී මේ වගේ හිතවිලි ගැන එලවන්න ගිහිල්ලා ඒක නෑ හිතට වෙහෙසක් කරදරයක් අසහනයක් ආවනම් පව්. ඒත් එකම සංස්කාර කෙරෙනවා. ඒ වෙනුවට දැනගන්න මගේ හිත දැන් හිතවිල්ලට කියලා තියෙන මට පුළුවන් දෙයක මූල කර්මස්ථානට ගෙනත් දාන්න. මූල කර්මස්ථානේ මොකුත් නෑ. ඒ වගේ තරහ වෙන්න දෙයක් ආසාව වෙන්න දෙයක්. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න මූල කර්මස්ථාන අපි ගෙනත් තියාගෙන ඉන්නේ. ඔගේ දන්නතර වෙන හිතට ക്ഷേම භූමියක්, දිවයිනක්, ලැබුම් පොලක් කරන්නයි. අරව ගැන සාකච්ඡා නොකර ඉඳයි. එනිසා මේ වගේ වෙලාවක මූල කර්මස්ථාන ගැන සාකච්ඡා නොකර මේ හිතවිලි ගැන මෙච්චර සාකච්ඡා කරනවායි කියලා කියන්නේ කමඨාන සුද්ධ වෙලා නැහැ. උපදේශ ලැබිලා නැහැ. මානසිකාරේ පිහිටිච්ච ආකාරය නැහැ. ඉතින් එතකොට අර ජීවිතේ මල් වෙහිම්පල්. මෙච්චර ලස්සන අරමුණක් දීලා තියෙන බලපං කියලා ඒකන වචනයක්වත් කියන්නේ නැතුව ආතපාත ආරයගේ මෙයාගේ විස්තර කතා කර කර ඉන්න නිසා කරුණා කරලා මූල කර්මත්තානේ සරණ යන්න හැකි හැකි වෙලාවට මූල කර්මත්තාන්ට එන්න ඒකට බුදුන් විදියට සලකන්න ධර්මයේ විදියට සලකන්න නිවන විදියට සලකන්න සීලය කියලා හිතාගන්න අනිත්‍යව ගැන හිතුණට කමන්නේ යෝගෙන වැඩි වැඩි කතා කරන්න යන්න යන්න මූල කර්මත්තානේ නිග්‍රහයක් වෙනවා සතියේ අවන අනදරයක් සිද්ධ වෙනවා නිසා අනදර කරන්න එපා මූල කර්මත්තානේ හැකි තරම් සරණ යන්න කියලා කියනවා ගෞණීය ස්වාමින් වහන්සේ පෙරවන් සරණයි සක්මන් භාවනාව මම වම දකුණ යයි පාදයට සිය පීටුවමි. කලින්ට වඩා දැන් සිත පිට යන්නේ නැහැ. ඒ ගැන මට සතුටුයි. ස්වාමින් වහන්සේට ගොඩක් පිං. වම දකුණේ කකුල් පාදයේ සිත සීතල උණුසුම් ගොරෝසු හා සියුම් බැලි තේරුණි. මම සමහර විට ඇස් පියාගෙන සක්මන් කළෙමි. මම පාදයේ තබන විට සීතල ගතිය වැඩියෙන් තේරෙනවා. පාදයේ උස්සන්නේ නැතිව තව ටිකක් බලන විට සීතල ගතිය ටිකෙන් ටික අඩු වුණා. ඊට පස්සේ මම අනිත් පාදයේ තැබුවා. සීතල උණුසුම ගැන පාදයේ තබනකොටමයි වැඩියෙන්ම තේරෙන්නේ. ගොරෝසු හා සියුම් වැලි ගතිය ටිකක් වැඩියෙන් තේරෙනවා. මා කෙරේ අනුකම්පාවෙන් උපදෙස් දෙන්න. ගරු ස්වාමීන් වහන්සේ ඉක්මනින් නිවන් සුව ලබත්වා. මේ දැනෙනදී මේ වමේ දැනීම මේ දකුණ දැනීම කියලා වෙන් කරගන්න උත්සාහයක් ගන්න එතකොට මේ දැනීමේ විශේෂත්වයක් එන්න පටන් මම කියන්නේ දකින්න පුළුවන් මේ කියලා. නොතු නොපෙන්නත් පුළුවන්. නමුත් මේ පොල් ගෙඩියක් දෙකට බෙදුවා මේ ඇස් පැත්ත මේ උල් පැත්ත කියලා දෙකක් තියෙනවා. ඒ වගේ තමයි මේ වම දකුණ කියලා දෙකට කඩලා සර්වචන්සේ පෙන්වන්නේ. වම වේලාවේදී මේක දකුණ නෙවෙයි කියලා නෙවෙයි බව දන්නවාද කියලා බලන්න. දකුණ වෙලා තියෙනවා. මේක වම නෙවෙයි කියලා දන්නවාද කියලා බලන්න. මේව කොහොමද මන් දන්නේ? හිතලුවද්ද අත්දැකිය හැකි ಗುಣ විශේෂයක් තියෙනවද? තියෙනවනම් ඒක මතු කරගන්න අසුබ භාවනා කරනකොට අර සතිය තව ගැඹුරුයි. ඉදරන් ප්‍රණීත වෙනවා. මෙතෙක් නොලැබිච්ච ධර්ම ඕජාවක්, ධර්ම රසයක්, ධර්ම තෙදක් එන්න පටන් ගන්න මේ විදිහට තියෙන සතිය තව දියුණු තියුණු කරගන්න කියන එක තමයි කියන්නේ. නමෝ බුද්ධාය පින්වත් ගෞණ්‍ය ස්වාමින් වහන්සේ මම ආශ්වාසය හා ප්‍රශ්වාසයේ ඇතුළීම හා පිටවීම නිරීක්ෂණය කරමින් සිටියෙමි. කොන්දේ වේදනාවක් දැනුනි. ටිකින් ටික වේදනාවේ වැඩිවීමක් දැනුනි. වේදනාවක් වේදනාවක් යයි කීප විරක් මෙනෙහි කළෙමි. එම වේදනාව අනිත්‍ය බවද මෙනෙහි කළෙමි. එහෙත් ඒ දිගටම දැනුනි. එම නිසා සිත ආනාපාන සිය පවත්වා ගැනීමට නොහැකි විය. මෙම සිහිය පවත්වා ගන්නට මා විසින් කුමක් කළ යුතුදයි මා කරේ අනුකම්පාවෙන් කියා දෙනමින් ගෞරවණීයලා සිටිමි. ඔබ වහන්සේට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ වගේ වෙලාවට කරන්න කියන්නේ වේදනාවෙන් ඉඳ ඉස්සෙල්ලා අපි අමානපානයක් දකිනවනේ. ඊට පස්සේ දැන් ඔන්න වේදනාවකින් කරදර වෙනවා. එතකොට අපි අර වේදනා අස්සෙන් ආනාපානේ බැලුවොත් අපිට පේන්නේ දැන් වේදනාව තියෙනකොට ආනාපානේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. සමහරට සද්දකින් කරදර වෙනවා. සමහරට හිතවිල්ලකින් එතකොට අර නිසිනින්දේ වේදනාවක් නැතුව බලනකොට වගේ බලන්න බෑ. අතරින් පතරින් වේදනාශයෙන් ආශ්වාස ප්‍රශ්වාසය බලන්න පුළුවන්. මේ දෙකෙන් තමයි බලන්න පුළුවන් ආශ්වාස ප්‍රණීත අවස්ථාව සහ හීන අවස්ථාව කියලා. එක වෙලාවක ආනපන හොඳට පේනවා, gediya පිටින් පේනවා, සුන්දරව පේනවා. කරදර නැහැ. අනිත් පැත්ත බලනකොට කරදර කර කර වේදනාශයෙන් බලන්න. එතකොට ඒකෙච්චර මිහිරි නෑ. නමුත් ඒ ආනපන එක ස්වરૂපයක්. ඒ නිසා ආනපනේ සීල පැතිකර දකින්න ආනපනේ පොරේට දාන්න ඕන වෙන එකක් එක්ක. රණ්ඩු කරද්දී තමයි ආනාපානෙ නොදැක්ක පැතිකඩ පේන්නේ. ඒ නිසා මේ ආනාපානට බාධා කරන එක නෙවෙයි ආනාපානෙ මෙතෙක් නොදැක්ක පැත්තක් දැකගන්න එයා පොර පිටියට දාලා නටන්න අරිනවා. ඒ නිසා ඒකට බාධා කරනවා සද්ද වේදනා හිතවිලි. මේක නරක දෙයක් හෝනියමක් අත්තරද්දක් පශ්චාත්තාපයක් කරගත්තත් අපිට ආනාපානෙ බෑ දකින්න බෑ. නමුත් මේ සද්දාස්සේ වේදනාස්යෙන් බලන්න ආනාපානෙ රණ්ඩුවක දාපුවාම වේදනත් එක්ක උරුට්ට වෙනකොට ආනපන ස්වරූපේ විදිහට ලැබෙන හැම එකක්ම වාසියට අරගෙන ලදලද පුළුවන් පුළුවන් පුළුවන් ප්‍රමාණයෙන් කටයුතු කරන එක තමයි කමඨාන සුද්ධ කරනවා කියලා කියන්නේ. ආනාපාන සති භාවනාවේදී ලදා අත්දැකීම්. එක ආනාපානයට සිත යොමු කළ විට මුලින්ම දැනුනේ දකුණු නාස්පුඩුවෙන් හුස්ම ඉහළ පහළ යන බවයි. එය භාවනාව අවසානයේදී කෙසේම සිදුවිය. දෙක උදරයේ පිම්බීම ආරම්භ වන්නේ ඉහළට තෙරපමක් සහිත තද ගතියකිනි. ඒ වායෝ ධාතුවේ පටවි ගතියයි සිටීමේ ප්‍රශ්වාසයේ සෑහළු ගතියක් දැනෙන්නේ. තුන ඉහළටගත් හුස්ම පහළට යෑම අතරදී ඊටම කෙටි වේලාවක් නැතර වීමක් සිදු විය. ආශ්වාසයේ අවසාන කොටස ඉහළ තලයක පැවතුනි. ඒ එකම කෙටි විරාමයයි. ඉන්පසු ප්‍රශ්වාසයේ සිදුවිනි. ප්‍රශ්වාසයේ අවසාන සිදු විරාමය ආශ්වාසයේ විරාමයට වඩා වැඩියි. අතර වේදනාව හැටියට වම් පාදයේ වේදනාවක් දැනුණා. ඒ ඉරියව් මාරු කිරීමත් සමග නැති විය. 2004 11 4 වෙනිදින එක විවිධ සංඥා මල් වගේ දේවල් දැක්කා. එකක් වෙලා බලා සිටියා. ඒවා මතුවී නැති වී ගියා. ඇතිවීම නැතිවීම සිතමින් දිගටම ආනාපානයට සිත යොමු කළා. පස්තර දෙකේ සිට තුන දක්වා සක්මන් භාවනාවේ ලදා දැකීම. එක සක්මනේදී ඔසවනවා යවනවා තබනවා තද කරනවා යන අවස්ථාවලට සිත යොමු කෙලිමි. එක් පාදයක් ඔසවන විට එහි ඇඟිලි පොළවට තද විය. පොළොව හා ස්පර්ශයෙන් සමග පටවි ධාතුව ලෙස අවබෝධයක් කළෙමි. ඒ හා සමගම අතින් අනිත් පාදයේ මුළුමනින්ම පොළවට තද විය. එසූ পায় යවන විට සෑල්වකි. ඒ පොළොව හා ගැටෙන විට අනෙක් পায় විලුඹ එසවිනි. මෙසේ পায়ෙන් পায় සක්මන සතියෙන් සතියෙන් අවබෝධ කෙලිමි. ඇති ඇතිවීම නැතිවීම අවබෝධ කරගත්තෙමි. සමහර අවස්ථාවේදී ශරීරයේ සම්බරතාවය වරණතුළු වම් පැත්තේ අඩු වී ගියා. තද සක්මනේදී සිත විසිරී යෑම අඩුයි. පියවර 10ක් 20ක් යනතුරු එකම අරමුණේ සිත තබාගත හැකියි. ගෞණීය ස්වාමින් වහන්සේ මේ අඩුපාඩු පහදා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයත් ලැබේවා. ත්වන් සරණයි. මේ වගේ අරමුණට මූණ දාලා ඉන්න ගතිය වැඩි වුණාට පස්සේ බලන්න කියනවා මේ විදිහට පියවර හතක් අටක් පුළුවන් නම් 10 15ක් කරන්න මම මොකද්ද කරන්න ඕනේ ආනාපාන මේ වගේ විස්තර පේන්න පටන් ගත්තා නම් තව දිගින් දිගටම ආනාපානේ පවත්වන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඒ සඳහා කළ යුත්තේ අනුග්‍රහ කළ යුතු තමයි තමයි තේරෙන්නේ. ඒ නිසා දැන් මුණ දාලා තිනවා අරමුණත් එක්ක ආද වෙලා තිනවා. ඒ ඇසුර බොහෝ වෙලා පවත්නකොට තමයි අරමුණේ වෙනස්කම් දැක් ගන්න පුළුවන්. මේක හොඳ ආරම්භයක්. මේක දිගට පවත්වීම සඳහා අනුග්‍රහකරනද කලයුත්තකරනද කියලා කියන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සිතිවිලි ආවිත ඒ සමග නොගැටි ඒට ආවේශ නොකර සමානයි ඒට ද්වේෂ නොකර ආපු සිතිවිල්ල බලන්න යයි ඔබ වහන්සේ පවසා ඇති බවට මතකයක් ඇත. සිතිවිලි ආභව දැන් උවිත සිතනා සිතනා කියා මෙනෙහි කර සිතිවිල්ල නැති කරගත හැකිය. නමුත් සිතවිල්ල බලන වරන් ඇතුළේ තියෙනවා like a third person විතද සිතවිල්ල පවතින්නේ නැති ස්වභාවයක් නිරීක්ෂණය කර ඇත. සිතවිල්ල බැලීම හා සිතන සිතනා සිතනා ලෙස මෙනෙහි කිරීම දෙකම එකක්ද ස්වාමින් වහන්සේ. නැත්නම් සිතවිලි බලන්නේ කෙසේදයි නිදසුනක් මාර්ගෙන් පහදා දීමට හැකිද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මට එක ආනාපානයක් බලන්න හැටි නිදර්ශනයක් මාර්ගෙන් පෙන්ලා දුන්නොත් අතුරු ඒවා බලන්න හැටි මං කියන්නේ. මේ අතුරු මාර්ගවල වලට යන පාර අහන්න. ඉතින් මූල කර්මස්ථානත් එක්ක තියෙන ඇසුර කියන්නේ ඒක දැනගත්තොත් ඒක මාර්ගයෙන් මේක බලතැයි. ඒ නිසා මේ වර්ධිනේව ගැන වැඩි විස්තර කතා කරන්න යනවයි කියලා කියන්නේ ආනාපානට නිග්‍රහයක්. සතියට නිග්‍රහයක් මේක කරන්න එක. මේක කරන්න ගියොත් අපිට ආනාපාන සතිය වඩන්න බෑ. ඒ නිසා මෙව අල්ලපනන්නේ ආශ්වාස ප්‍රශ්වාස එකක් අඩු ගන්න විස්තර කරන්න. ඒකට සාපේක්ෂව මේක දැනගන්න පුළුවන්. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමේ ලොකු වටිනාකමක් තියෙනවා. මේක මේ වැරද්දක් කරන්න හදනවා කියලා හීනමානයක් ඇති කරන්න නෙවෙයි මම හදන්නේ. අපේ හිත මේ කියයුත්ත තියේදී වටේ කරකැවෙන. ආනම්මනම් වැරදිච්චව ගැන කතා කරනවා. මූල කර්මස්ථාන ගැන වචනයක් කතා කරනවා. ඒක හිතාගන්න මූල කර්මස්ථාන කරන නොදකින් නොපතන් කීමක්. නොසලකීමක් අනදර කිරීමක්. ඉතින් ඒකට දීගේ කන්න බෑ. මේ දීගේ ගන්න නම් මේ බැඳපු මනසත් එක්ක පයි ඉන්න. අල්ලපු දේ මනසත් එක්ක කතා කරගෙන ඉන්න කියාම කොහොමදත් දීගේට අපලයි. හරියන්න පුළුවන් විරාගියෝ වෙන්නද කතා කරන්න පුළුවන්. ඒක විතර මනසන කොහොමද හිතර ඉදරවද? නිසා මේ අල්ලපු ගෙදර ගැන වැඩිපුර කතා කරන්න යාම ගෙදර දීගෙට අපලයි ඒ නිසා අනතර කිරීමක් කරලා තියෙනවා මට දෙන්න කරුණා කරලා මූල කර්මස්ථානය පිළිබඳ විස්තර එතකොට පුළුවන් ඒකට සාපේක්ෂව හිතවිලි ගැන කතා කරන්න ඇති විස්තර කරන්න ඉතින් මම මේම කිව්වා මොකද නේ හිතාන හිටියත් කතා කරන්න ඒ කතා කරන්නේ මොකද මම බනිනවද අනේ එහෙම තරහක් නෑ මයගා කරුණාකරලා මට දැන් උනත් කියන්න මම ඒක විස්තර කරන්නම් එහෙම නැත්නම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නිම කරන්නයි බලාපොරොත්තු